මේ මේගිය සූත්‍රය මුල් කරගෙන අපි අද මේ දේශනා පවත්වන්න හදාන්නේ 28 වෙනි වතාවටයි නැත්නම් දේශනා මාලා 28 වෙනි අංකයයි. ඒ අනුව අපි මේගිය සූත්‍රයේ තුන්වෙනියට සඳහන් වෙන ඒ දස කතා යෝගාවචරික විසින් දත යුතු පැවැත්විය යුතු දස කතා වලට වැටෙන අටවෙනි අංකය ඥාන කතා කියන මාතෘකාවේ ඉන්නේ. ඒ අනුව අපි අවස්ථාව සලසා ගත්තා මෙකල වර්තමානයේ විපස්සනා ලෝකේ ප්‍රසිද්ධ ඒ විපස්සනා ඥාන මේ ඥාන කතාවල් යටතේ සංග්‍රහ කරගන්න. ඉතින් ඒ අනුව අපි මේ විපස්සනා ඥාන පිළිබඳව දැනටම වාර 7-8ක් වගේ ඒ දවසකට ශක්ති ප්‍රමාණයෙන් එක එක අරගෙන විග්‍රහ කරමින් පවත්වනකොට ඒ විපස්සනා ඥාන වර්තමාන කාලයේ 16කට කඩලා 16 විපස්සනා ඥාන වශයෙන් විපස්සනා ඥාන 16ක් වශයෙන් සඳහන් කරනවා. එයින් 9ක් බලව විපස්සනා වශයෙන් නැත්නම් මේ ඍජුම ඥාන වශයෙන් සඳහන් කරනවා. ඒ ඥාන පෙළපල පරපුර පෙළපත પરම්පරාව සරල සාමාන්තරව විසුද්ධි ඥාන වශයෙන්ුත් පෙළෙහි සඳහන් වෙනවා. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ තියෙන රතවිනීත සූත්‍රයේ සත්ත්ව วิ සුද්ධියක් ගැන සඳහන් වෙනවා. ඒ සත්ත්ව วิ සුද්ධිය තමයි පසු කාලීනව මේ භාවනා ප්‍රතිපදා දැක්ීමේ හරපද්ධතිය වශයෙන් ඇටසැකිල්ල වශයෙන් කොඳු ඇට පෙළ වශයෙන් අරගෙන මේ විසුද්ධි මාර්ගයේ විමුක්ති මාර්ගයේ වගේ පොත් ලියන්ට යෙදුනි. ඒ විසුද්ධි මාර්ගයේ යන්නේ මෙන්න මේ සත්ත්ව วิ සුද්ධි ක්‍රමයයි. ඒ සත්ත්ව วิ සුද්ධියේ එක එක විසුද්ධියක් විශේෂයෙන්ම පස්සට සඳහන් වෙන විසුද්ධි ඥාන වශයෙන් කඩලා දක්වරන්ට යෙදිලා තියෙනවා ඒ ඒ යෝගාවචරය අත් දක්ින පැති ඒ බුද්ධ දේශනාවට අනුව ගලපීමක් සංග්‍රහ කිරීමක් අනුව ඒ අනුව අපි ඉන්නේ සීල විසුද්ධි චිත්ත විසුද්ධි තිත්ත විසුද්ධි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි කියන විසුද්ධි ටික පහු කරලා අද අපි මේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියටයි. මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය විසුද්ධි වශයෙන් දක්වනකොට බරපතල අවස්ථාවක්. ඥාන වශයෙන් බලනවා නම් අපි කෙටි මතක් කර ගැනීමක් සංග්‍රහ කිරීමක් කරනවා නම් මූලික විපස්සනා ඥාන වෙන නාම රූප පරිච්ඡේද ඥානය පච්චේ පරිග්ඝා ඥාන සම්මස්සන ඥාන කියන තැන් කාංකා විතරණ විසුද්ධියටයි සම්පාත කරලා දක්වන්නේ. ඊට පස්සේ ආරම්භක උද්‍යප්පේ ඥානය බලව උද්‍යප්පේ ඥානයේ අවස්ථාවල් ඒකාංකා විතරණයට නැත්නම් සැක දුරු කිරීම සහ මාර්ගයේ අමාර්ගයේ දැන ගැනීම කියන සකගත වුණ තැන ඉඳලා මාර්ගයේ අමාර්ගයේ දැන ගන්නා තැනට යනවා. එතෙන්දී යෝගාවචරය වැඩි වියපත් වීමක් සිදු වෙනවා. Taman යන ශේස්ත්‍රයේ පිළිබඳව ඒකේ තියෙන බොරු වලවල්, ඒ වගේම යනකොට හම් වෙන අතිරේක ලාභ මේව ඔක්කොම දැනගෙන ඒ ලාභ වලට මත් වෙන්නෙත් නැතුව, බොරු වලවල් වැටලා අතපය තුවාල කරගන්නෙත් නැතුව මාර්ගය අමාර්ගයේ තේරුම් ගන්න දැන ගැනීම ඇත්තටම යෝග ජීවිතයක හොඳ තීරණාත්මක අවස්ථාවක්. ඊට පස්සේ තමයි මේ ප්‍රතිපදාවට වැටෙන්නේ ඥාන වශයෙන් අපි මේ අද ගන්න හදන ප්‍රතිපදා ඥාන දර්ශනයට වැටෙන්නේ ඒ යෝගාවචරය මේක මාර්ගය මේක අමාර්ගය කියලා තමා කරා පැමිණෙන ඒ ඒ සංසිද්ධිය අනුව අන්ත දෙක අතහැරලා මැද මාර්ගයේ තෝරා ගැනීම ප්‍රතිපත්‍ය ප්‍රතිපදාව තෝරා ගැනීම තමා තුළම තමා විශ්වාසය ඇති කරගන්න தත්වෙටපත් වීම තමයි මේ බලව උදයබ්බේ ඥාන අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. එනිසා උදයබ්බේ ඥානය අපි ගියේ පාර සැහෙන වෙලාවක් ගත්තා. සැහෙන තීරණාත්මකයි, හරිම සෙල්ලක්කාරයි, හරිම බාලදක්ෂ ව්‍යාපාරයක් එතන තියෙන්නේ. අහුවෙන සෑම දෙයකින්ම වැඩ ගන්න දන්නවා. කිසිම දෙයකින් පසුබාන්නේ නෑ. ඒ වගේම Taman වගේ ඉන්න ඒ කඳවුරේ ජම්බරියේ ඉන්න අනිකුත් බාලදක්ෂයන් සමග අම්මුතු ක්‍රමවලින් sannivedanayaකුත් පවත්වනවා. අකුරු වලින් ලියලා යුම් වලින් අරලා ටෙලිෆෝන් කරලා කතා කරනවා නෙවෙයි. එහෙම sannivedanayak වෙන්න පටන් ගන්නවා. එන්නේ ඒ වාගේ මේ කැලේ හිටපු කණ්ඩායමක් කැලේ මේ ගමේ හිටපු කණ්ඩායමක් නගරේ හිටපු කණ්ඩායමක් බාලදක්ෂ ජම්බරියකට කැලේකට නන්නාදුන පළාතකට ගිහිල්ලා එහි ඒ මේ විනෝද සභාතික තියෙන මේ නවමුතාවියත් බුද්ධ විඳිමි කටයුතු කරන්න වගේ. හරියට එන්න තියෙන අනතුරු වලට ව්‍යසන වලට පුරුදු පුහුණුවක් ලබන්න වගේ හරි ඊලන්දාරිකමක් සෙල්ලක්කාරකමක් මේ විපස්සනා විශේෂයෙන්ම මේ උද්‍යප්පේ ඥාන අවස්ථාවේදී තියෙනවා. ඒක විචිත්‍ර කරන තැනක් තමයි විචිත්‍ර වගේ නෙවෙයි ගම්භීරත්වයක් පෙන්වන තැනක් තමයි එයිදී මේ පහළ වෙන විදර්ශනා උපක්ලේශ. ඒ හැම උපක්ලේශයක්ම පහළ වෙනකොට ඒක අණුව එහි ගැලීගෙන එහි දැවටිගෙන ඇලී බැඳී ගන්නේ නැතුව මේක මේ භාවනාවෙන්ම නැතනම් මේ හරි පාරේ යන කෙනෙකුටම හරි හරි නිසාම පහළ වෙන ඇස්බැඳුම් වගේක් මායා වගේක් මායන් වගේක් මේක නෙවෙයි නිවන කියන්නේ මේවට ඇලී ගැඳී ගන්න නැතුව තමයි පටන් අරගත්ත අරමුණෙහිම හිත පවත්තන්ට අහිංසක වෙන්න ඕනේ චපල නැති වෙන්න ඕනේ, නිර්හංකාර වෙන්න ඕනේ, අවංක වෙන්න ඕනේ කියලා යෝගාවචරය අර මුල අදහන ගතිය, තමන්ම අදහන ගතිය, වර්තමාන මොහොතම අදහන ගතිය, මූල කර්මස්ථානයේම අදහන ගතියට පැමිණීම <clears throat> කෙටියෙන් කියන්න පුළුවන් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා මාර්ගය සහ අමාර්ගය දැන ගැනීම කියලා කියන්න පුළුවන්. ඉතින් ඒකෙදී ඒ විචිත්‍රකම දැක්වීම සඳහා මේ අටුවා යෝගයේදී තමයි ගොඩාක් සංග්‍රහ වෙලා තියෙන්නේ. අටුවාචාරින් වහන්සේලා පවා පිළිගන්නවා මේ මග්ගා මග්ග ඥාන දර්ශනයේදී වෙන්නේ මේ විලෝපණය. හොඳ දේ දැකලා ඒ läග ගන්නවා. අපහසුතාවලටපත් වෙලා භාවනා දමල ගාලා යනවා යන්න. ආන්නේ වගේ දේවල් නොකර මැද මාර්ගයේ තේරුම් ගැනීමේ ශක්තිය දැනටමත් ආර්ය මාර්ග ඥාන ලබා ගත්තා වූ සීක අසීක පුද්ගලයන්ට වෙන්නේ නැහැ කියලා. ඒ අතොන්න මේව වැටෙනකොට කිසි කෙනෙකු උපදේශයක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ම දන්නවා. මේ ආපු වේගය වැඩිකම නිසා හෝ මදිකම නිසා හෝ මේ වාරෙන් පිටපැනලා තියෙන දැන් ආයෙ වාහනේ පාට ගන්න ඕනයි කියලා. ඒ වගේම විප්පටි පන්නස්ස කියලා තියෙනවා මාර්ගය අතහැරලා විපස්සනා මාර්ගය අතහැරලා මේ ලෙඩ රෝග සුව කරන්න භාවනා කරනවා මතක හිටින්න භාවනා කරනවා ලස්සන වෙන්න භාවනා කරනවා කියන මේ විකාර අදහස් ඉදිරිපත් කරන භාවනා කරන අයටත් මේ මේ අවුල වෙන්න පුළුවන් පිට පාර්ක වැටිච්ච කෙනෙකුට ඒ වාගේම කර්මස්ථානයේ අතහැරලා ඔය තමයි හොඳට කාලා බිල බුදියන්න කෙනෙකුටත් මේ උපක්ලේශ පහළ වෙන්නේ. පහළ වෙන්න දෙන්නේ නැහැ. එතෙන්ට යන්න ඉස්සලා ඒ පුද්ගලයා දාමලා ගහලා යනවා යන්න. ඒ වගේම කුසීත පුස්කලත් කියයි අර මේ අරමුණෙන් පිට හිත තියාන ඔය කුසීතකමට ලැබෙන දෙයක් මේ රස විඳින්මින් ඉන්ද්‍රිය ධර්ම වල තියෙන කාම ක්ලේශ රස විඳින්මින් ඉන්න කෙනාට වෙන්නේ නැහැ. ඒ නිසා මේ උපක්ලේශ අපි ගියේ පාර කතා කරපු උපක්ලේශ පහළ වෙන්නේ අනිවාර්යයෙන්ම සම්මාපටිපන්නස. නියම මාර්ගයේ යන්නට පමණයි. ඒ නිසා මේක අභෞවේ ලක්ෂණයක්, අවමංගල්‍ය ලක්ෂණයක්, අභද්‍ර ලක්ෂණයක් නෙවෙයි. නමුත් එකම යෝගාවචරයක්වත් නැහැ මේක බහුවේ වශයෙන් දකින්න. මේක භද්‍ර වශයෙන් දකින්න මේක මංගල වශයෙන් දකින්න. හැම කෙනාම මෙතෙන්දී ඒ භව්‍ය වූ භද්‍ර වූ මංගල වූ කාරණාව අභද්‍ර වූ අමංගල වූ කාරණාවක් විදිහට සලකනවා. ඒ නිසා මෙතන අන්දවන්ද වෙන තැනක්. මාර්ගය සහ මාර්ගය මාර්ගය සහ අමාර්ගය අතර අන්දමන්ද වෙන තැනක්. ඒ නිසා පඤ්ඤාවත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා සරුවත් යනසේ කල්ැතුව මතක් කරලා තිනවා මේ ගමන යන්නේ වැනි වැනි දෙකට දෙතාවර යන කට්ටියට නෙවෙයි. එහෙම අය මෙතනදී හැලෙනවා. මෙතෙන්දී අනිවාර්ය අභියෝගයට මුහුණ දෙනවා කනවනම් කන්න නැත්තම් කන්න. එච්චරයි. ආයේ දෙපාරක් කල්පනා කරන්න ගියොත් අර කියන විදිහට විපටිපන්නස වෙනවා නැත්තම් නික්කිත කම්මට්ටානස කියන විදිහට කමටාන අතහන දාන කෙනෙක් බාටපත් වෙනවා කුසීත පුද්ගලෙක් බාටපත් වෙනවා. ඒ නිසා මේක හරියට උපමාවට සමහරට ගැළපෙයිද මන් දන්නේ නමුත් ඒක මම හිතන්නේ ඇත්තට නරකයි කියලා මෙතන සම්බන්ධ කරන එක කුලකාන්තාවක් ගැප් ගත්තා වගේ කියලා හිතා ගන්න පුළුවන්. ගැප් ගැනීමෙන් කුලකාන්තාව වෙහෙසටපත් වෙනවා. වෙනදා විදිහට රාජකාරී කරගන්න බැරි වෙනවා, කැම කන්න බැරි වෙනවා. නමුත් ඒ කුලය පැවැත්වීමට හොඳ දෙයක් නිසා ගැප්බර සිරියාව කියලා ඒ ගම්මු එක හඳුන්වනවා. නමුත් වෛශ්‍යාවක් ගැප් ගන්නවා කියන්නේ වෙන කතාවක්. මෙතන තියෙන කුලකාන්තාවක් ගැප් ගැනීමක් එහෙම නැත්නම් රාජමහේෂිකාවක් ගැප් ගැනීමක් ඊට පස්සේ තමයි මහේසිකාව නියම මේ රාජ પરම්පරාවට අයිතිවාසිකම ඉන්නේ පිරිමි දරුවෙක් වැදුවොත්. ඒ දරුවා ගැබ් ගත්තට පස්සේ කුලකාන්තාව ගැබ්බර සිරියාව සෑහෙන වෙහෙසකටපත් වෙනවා. නමුත් හරි සන්තෝෂෙන් විඳිනවා. ඒ වගේ තමයි විපස්සනා ගැබ් ගත්තට පස්සේ ඒ යෝගාවචරයට ඉන්න පරිසරයෙන් කෑමෙන් බීමෙන් ඉදුන් හිටුන් වලින් ශරීරයෙන් নানা ආකාර කෙනෙහිලි එන්න පටන් ගන්නවා. තමන්ගේ දන්න දැනුමෙන් බලනකොට ඒ සාමාන්‍ය ලෝකයා කට කහනවට වචනයක් හදාන තිනවා මාර බලවේග කියලා. මේකේ කිසිම මාර බලවේගයක් නැහැ නම් බුදුහාමරොත් මාර පාක්ෂික වෙන්න ඕනේ. මොකද බුදුරජාණන් මේක කියලා තියෙනවා. මෙව මාර බලවේග නෙවෙයි. මෙව මේ කෑමට විපස්සනා කරන කෑමට භාවනා කරන කට්ටියට වැදින පහරවක්. දැනගෙන යනවා නම් මෙව එනකොට හරියට නැවතත් වාහනේ පාරට දාගන්න උපක්ලේශ හඳුනා ගන්න. මේ උපක්ලේශ හඳුනා ගන්න එක ඒ නිසා කිසිම කෙනෙක්ගේ සරණක් ඇති වැඩක් නෙමෙයි. තමා විසින්ම දැනගත්තොත් ගොඩ එනවා. නොදැනගත්තොත් කොච්චර බණ ඇහුවත් කොච්චර ධර්ම සාකච්ඡා කරත් එතනදී ඒ ඥාණය යොදා ගන්නට ප්‍රායෝගිකව යොදා ගන්න බැරි වුණොත් වෙහෙසකටපත් වෙලා බුද්ධ ආගම ගැන කටළු කතා කතා කරන්න පටන් ගන්නවා. භාවනාව ගැන අනම්මනම් කටමැත දොඩවන්න පටන් අර ගන්නවා මමත් ඕක කරලා තියෙන්නේ ඕවා එහෙම වෙනවා නම් කොහෙද මාත් කරලා මාත් තමයි වැටුණා ආදි වශයෙන් ලේ වලින්ම අත්දැකීම්ම කතා කරනවා නමුත් ඒ අර විප්පටිපන්නස කියන කෙනාටයි වෙන්නේ. ප්‍රතිපදාව හරියට දන්නේ නැති කෙනාට. ඒ නිසා යම් කිසි කෙනෙක් උත්සාහ කරලා මෙතෙන්ට පැමුණිලා එතෙන්දී ඒ පුද්ගලයාට ඒක නොකිය බැරි තත්වයකටපත් වෙනවා. ඒ කම්මැලිකම එපා කරන ගතිය කමඨාන් සුද්ධ කරනකොටත් කියනවා වැඩවලිමුත් පේනවා කෑමත් එපා වෙනවා නිින්දත් එපා වෙනවා ඇඟෙත් අමාරුකම් පහළ වෙන්න පටන් අර ගන්නවා එතකොට මේ ඇසුරු කරන පට්ට කණ්ඩායමේ සත්පුරුෂෝ ඉන්නවනම් කර්මස්ථානාචාර්යවරු ඉන්නවනම් අර කරුණු ගන්වනවා. මෙන්න මේක ආර්ය පුද්ගලෙකුට වෙන්නේත් නැහැ. විපටිපන්නස්ස පුද්ගලෙකුට වෙන්නේත් නැහැ. කර්මස්ථානයේ අතහැරපු කුසීත පුද්ගලෙකුට වෙන්නේත් නැහැ. මේක අනිවාර්යයෙන්ම ආරද්ධ විපස්සකයෙකුට කර්මස්ථානයේ භාවනා කරන කෙනෙකුට ඒ ප්‍රශ්නයක් ආවම අත නෑර මූණ දෙන කුල පුත්‍රයෙකුට විතරයි වෙන්නේ. ඒ නිසා කොන්දක් තියෙනවා නම් පිරිමියෙක් නම් එහෙම නැත්නම් මේ පෞරුෂත්වයක් තියෙනවා නම් මෙතෙන්දි කරාරින්න එපා කියලා උනන්දු කරනවා. ඒ නිසා මේ මේ විපස්සනා ඥාණය මේ මග්ගාමග්ග ඥාන දර්ශනය එහෙම නැත්නම් මේ උදයබ්බේ ඥාණය ඊ타මත්ම තීරණාත්මකයි. ඉතින් ඒ නිසා ඊ ගියලා පාරත් අපි මතක් කරේ එතෙන්ට යනකම්වත් අඩු ගානේ පිරිසක් එක්ක ඉඳලා කමඨහන් සුද්ධ කරගෙන කාගෙත් ආධාරෝපකාර ඇතුව යටහත් පහත්ව ගත කළොත් ඊට පස්සේ නම් පැත්තකට වෙලා Tamanට තනියෙන් භාවනා කරගන්න පුළුවන්. එහෙම රෙකමන්ඩ් කරනවා නෙවෙයි කරනවන් නම් අඩු ගන්න මෙතෙන්ටවත් ඇවිල්ලා තියෙන්න ඕන. එතකොට ඉන්නේ අඩු ගන්න වැරදිලා තියෙන්නේ කියලා ගුරුවරගෙන් අහගන්න හරින් මොලේ ඥානෙ පහළ වෙයි. එනතන නැවත කල්පනා කරන්න හිතේ. එතකොට තමයි මග්ගා මග්ග ඥාන දර්ශනේ සිදුවෙන්නේ. ඉතින් ඒ නිසා මේක විචිත්‍රයි. කෙසේ නමුත් මේ ඉදිරිපත් කිරීම ඥාන දර්ශන ඥාන වශයෙන් ඉදිරිපත් කිරීම විසුද්ධි වශයෙන් ඉදිරිපත් කිරීමේදී මම ඒ භාවනා කරපේ ස්වාමින් වහන්සේ තර්ක විතර්කවලට මුණ දුන්නාත් එහෙම නැත්නම් අභියෝගවලට මුණ දුන්නත් අලුත් ක්‍රමයකින් මේක උත්තර කරන්න උත්සාහ කරනවා. ඒක මට හිතෙනවා එච්චර නරක නෑ කියලා. බහුසුත භාවයේ සඳහා අපි ඒක ටිකක් ඉදිරියටත් හොඳයි කියලා. මොකද්ද මේ සමත භාවනා කරනකොට ඒ සමත ලෝකයේ උපචාර සමාධිය අර්පණාවනමු අරමුණට බැස ගන්නා ප්‍රථම ධ්‍යාන සමාධිය දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ කියන එක ප්‍රසිද්ධයි. ඒක සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය ලෝකේ නම් පංචක ණය ක්‍රමේ සහ චතුක්ක ණය ක්‍රමේ දෙකට කඩලා පෙන්නනවා. භාවනා ප්‍රායෝගික ලෝකේ නම් චතුක්ක ණය විතරයි ඉස්සර කරන්නේ. ඒ කියන්නේ ධ්‍යාන හතර ලැබනකොට ඒ වගේදී ප්‍රථම ධානයේදී නීවරණ පහ දුරුවන් කරලා ධානාංග පහක් උපයනවා. එහෙම නැත්නම් ධානාංග පහක් මාර්ගයෙන් ඒ වෙනකන් හිතේ ජයගෙන තිබුණා වූ පැතිර පැවතුනා වූ නීවරණ ප්‍රතිස්ථාපනය කරනවා. එලවා දමනවා. ඊට පස්සේ ඒ තද බල නීවරණ දුරු කිරීමට ආයෝජනය කරන ලද සේවයේ යොදවන ලද කුලී හේවායෝ වාගේ හිටපු මේ ධානාංගත් අන්තිමට කරදරයක් බාටපත් වෙනවා. අන්තිමට අවුලක් බවට පත් වෙනවා. ඒ කට්ටිය හලන්න සිද්ධ වෙනවා. ඒක එකන හලන්න හලන්න හලන්න ඒ කියන්නේ නීවරණ නැති කිරීම සඳහා පාවිච්චි කරන ලද මේ කුලී හේවායෝ. එක එකනේ කස්කරන්ට අස්කරන්ට ධානීය අතිශයුම් භාවයකටපත් වෙනවා. එයා පටන් ගන්නෙදි කොහොම හරි මාරු කරලා බලය ලබා ගන්න. ප්‍රථම ධානය කියලා කියන්නේ ඒ මේ ත්‍රස්තවාදියෝ දාලා හරි, දඩබ්බරියෝ දාලා හරි කල්ලිකාරයෝ දාලා හරි කුලියකට මේ මිනිස්සු අරගෙන හරි ආණ්ඩු බලය ලබා ගන්න. ආණ්ඩු බලය ලබාගෙන ලබාගත වූ ආණ්ඩු බලයෙන් අර මෙතෙන් තමන් ආණ්ඩුව පිහිටවන්න උදා කරපු ත්‍රස්තවාදී ටික හිමීට හිමීට ගාල් කරනවා හිරගෙදෙට. වැරදි කරනවා කියලා. ආන්නේ වගේ ක්‍රමයක් යන්නේ මේ නව දැන් කාලේ තියෙන උදාසන ගත්තට මේ විස්තර කිරීමේ අවශ්‍යතාවය සඳහා මම මතක් කරන්නේ. අන්න ඒක මේ විපස්සනාවේදී කොහොමද සිද්ධ වෙන්නේ? සරල සමාන්තරව යනවද වෙන ගමනක් යනවද කියලා බැලුවොත් මේ විපස්සනා සුද්ධ විපස්සනා යෝගාවචර ක්‍රමයට සමත යෝගාවචරයන්ගේ කෙනහිලි ලක් වෙච්ච බව ඉතිහාසය දන්නේ නැතුව දානවා. ඒක අපේ වර්තමාන යුගයේ වෙච්ච දෙයක්. නමුත් විදර්ශනා භාවනා කරන අය මේ නිසා මුලින් හිතාගත්ත සමතකමේ නිදර්ශන උදාහරණ පාඩම් පන්ති ගන්නතුව සන්නිකරම විපස්සනා මාර්ගය ස්වාධීනව විස්තර කරන්න. එහෙම විස්තර කිරීමේදී ප්‍රමුඛත්වයේ ගත්තේ ඇත්තටම ඒ බුරුමේ පහළ වෙච්ච මහසිසාරද ස්වාමීන් වහන්සේ. හරීම සටනක් කරන්න සිද්ධ වුණා මේ විපස්සනාව සමතේ පිහිටක් නැතුව වුණත් කරගෙන යන්න පුළුවන් කියලා. නමුත් උන්වහන්සේගේ પરම්පරාව අරගෙන යන්න ඊගාට පහළ වෙච්ච ස්වාමීන් වහන්සේ තමයි මම බුරුමට ගිය වෙලාවේ මට ගුරුන් වහන්සේ උනේ අපේ පූජනීය පන්දි ස්වාමීන් වහන්සේ. ඒ පන්දි ස්වාමීන් වහන්සේ නැවතත් මේ විපස්සනා විදි කෙරෙන වැඩේ මේ ඥාන දර්ශනය අර සමත ධ්‍යාන වලට සමාන්තර බවක් දක්වන බව. ඊටමත්ව ප්‍රායෝගිකව පේනවා. ඒ නිසා මේ ප්‍රායෝගිකව භාවනා කරන පිරිසක් නිසා ඒ පිරිසට ඒ කාරණාව ගෙනහැර දැක්වීමෙන් තමන් කරගෙන යන වැඩේ තවත් පැත්තකින් බලලා තියෙනවා නම් අඩුපාඩු සුද්ධ කරගන්න උදව් වෙයි කියලා හිතන නිසා මම බලාපොරොත්තු වෙනවා ටිකක් වෙලා ගන්න කොහොමද මේ විපස්සනා ඥාන වැඩි වීම සහ සමත ධානය, ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය සමාන වෙන්නේ කියලා. එනිසා මෙතුවකොත් මම මතක් කරන්න දීච්ච විදියට භාවනා විරහිත. ඒක නැත්තම් අපි කියනවා විපටිපන්නස්ස හිතකට ප්‍රධාන වශයෙන්ම හිතේ වැඩ කරන නීවරණ පහක්. කෙලස් පැත්තෙන් බලනකොට අපි කියනවා ඒකට සීලවන්තයෙකුගේ හිතේ බලපාන කෙලස් වලට අපි කියනවා පරිඋත්ථාන කෙලස් කියලා. ඉතින් ඒකට තවත් විස්තරයක් කියන්න ඕන නම් සීලෙත් නැති කෙනාට ඡණ්ඩපරස පුද්ගලයන් තුල ප්‍රධාන වශයෙන් බලපාන්නේ වීතික්කම කෙලෙස්. සතුම් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කේලම් හිස් වචන පරස වචන කීම, මිත්‍යා දෘෂ්ටි, විහිංසා ආදී සංකල්ප කියන ඒ සමාජ ධර්ම වීතික්‍රමණය කිරීම තමයි සීලේ නැති කර කියලා කියලා කියන්නේ. අපි හිතමු මේ ඉන පිරිස් 50න පිරිස් සීලයේ ආධිනව දන්නවා ඒ නිසා සමාජ ධර්ම එහෙම මේ ප්‍රතිපatti රටක තියෙන සිවිල් නීතිය කඩන්නේ නැහැ කඩන එක හොඳ නැහැ කියලා පිළිගන්නවා නම් ඒත් ඒ අත්තන්ගේ හිතවලත් මේ නීවරණ පහ කරදරයකින් තොරව වැඩෙනවා. ඒවට කියන පරිඋත්තාන කෙලෙස් කියලා. ඒ නීවරණ බෞද්ධ ලෝකේ ප්‍රසිද්ධයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියලා. අපි අරමුණක හිත පවත්තන්න නැති සෑම වෙලාවක අනිවාර්යයෙන්ම හිතන්න වෙනවා හිත නීවරණ වලට යටයි. මෙන්න මේ නීවරණ වලට යට බව පෙන්වන්නම භාවනා කරනවා කියලා අපි මොකද කරන්නේ? හිත. භාවනා හිත එක අරමුණකට දාලා ඔන්න ඕකට නැගපන් ඕකට ගොඩ වෙයන් ඕක අල්ලා ගන්න බලපන් කියලා එක දෙයකට යොමු කරන්න ගියාම ඒකට බාධා කරන්නේ ඒක කරන්නට ඉඩ නොදෙන්නේ මේ නීවරණ පහ තමයි. ඒ නීවරණ කාමච්ඡන්දය කියලා කියන්නේ විවිධාකාර මේ පංචකාම වස්තුන් වලට ගිජු වෙලා ලොල් වෙලා මෙහෙම ඉඳගෙන ආස්වාද ප්‍රසවාතයේ හෝ පිම්බීම හැකිලිම හෝ සක්මණේදී වම දක්න බලන වෙනුවට ඇහැට පේන තාකල් රූප බලන්න සද්ද අහන්න ගන්ධ රස බලන්න කල්පනා කරන්න ආදී වශයෙන් දේවල් කල්පනා කර කර ඉන්න කාමච්ඡන්දේනවා එහෙම නැත්නම් මේ අරමුණ භාවනා කරගෙන ඉන්නකොට පිටින් බාහිරින් එන සද්ද වේදනා හිතවිලි වගේ දේවල් වලට ද්වේෂ කරනවා. මේ වැඩක් කරන්න ගියාම කවුරු හරි සද්ද කරනවා. එහෙනම් තමයි ඇඟේ කවදාකවත් නැති වේදනාවක් ඇවිල්ලා තියෙනවා. හිතවිලි එනවා කියලා ඒවට ද්වේෂ කරනවා. එහෙම නැත්නම් තමට ලබා ගන්න බැරි වෙච්ච සැප පිළිබඳව ද්වේෂ කරනවා. ඒකත් මේ ලේ වලින්ම එන දෙයක්. රුධිර සංසරණේ වගේම හිතේ නිතර සංසරණේ වෙන දෙයක් තමයි මේ ඇලීම සහ ගැටීම. මේ දෙක නිසා හිත අවදි කරනවා. මේ දෙක යම්ම වෙලාවක නැත්තම් නිඳට වැටෙනවා. මේ දෙක යම්ම වෙලාවක කීකරු වුණා නම් ඒකේ අනිත් පැත්ත ගහනවා තන්නේ කර නිඳට වෙනවා තීන මිද්දේ කියලා කියනවා නිකන් බටර් ටිකක් කරන අයිස් පිට් ටික දැම්ම වගේ ඔක්කොම ගල් වෙලා මිද්ද මිදෙන ගතියකටපත් වෙනවා. කැටි ගැහෙන තත්ත්වයටපත් වෙනවා ආයේ පාම් පෙත්තකවත් ගා ගන්න බැරි. කාමච්ඡන්ද ව්‍යාපාද කියන්නේ ඕනට වැඩිය රත් වෙලා මොනවාක්වත් කරගන්න බැරි තත්ත්වය. තීන මිද්දේ කියන ඕනට වැඩිය සීතල වෙලා කර්මන්නේ තත්ත්වේ නැතිකම. ඒකේ තියෙන ලෞතා මුදුතා කම්මඤ්ඤතා නැති වෙනවා. ඊට පස්සේ තව දෙකක් සඳහා කරනවා උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ මීමැසි පොදියක් ඇවිස්සීලා වගේ. මොන විදියෙන්වත් ගහලා තල්ලා මිරිකලා පොඩි කරලා එකතෙන් කරන්න බෑ. ඇවිස්සීලා අලු කොලකට ගලක් ගැහුවා වගේ. හිත සම්පූර්ණයෙන්ම ඇවිස්සලා යනවා. මොන යකාද කියලා හොයන්න බෑ. මොනම දෙයකටවත් අරමුණක හිත තියන්න බෑ. ඇවිසිච්ච මීමැසි පොදියක් වාගේ. උද්ධච්චයටපත් වෙනවා. කුක්කුච්ච තත්තරපත් කරනවා. විචිකිච්ඡාව කියලා කියන්නේ මෙහෙම භාවනා කරලා ඔය කියන විදිහට මාර්ගඵල ලබන්න පුළුවන්ද? ඔය ආස්වාද ප්‍රසවාසය තුල නිවන තියනවාද? එහෙමනම් මිනිස්සු මෙච්චර ටයිකෝට් අඳගෙන සම්මන්ත්‍රණ පවත්වමින් ඔච්චර වියදම් කරයිද? අපි මේ කරන වැඩෙන් ප්‍රයෝජන තියේයිද ආදි වශයෙන් මේ තමා කරන දේ පිළිබඳව යටි හිතෙන් හෝ උඩු හිතෙන් බටහිර වචන පාවිච්චි කරනවා. සැක කරනවා. මේ දේවල් නිසා කවදාකවත් අපිට අරමුණක එක දිගට හිත පවත්වන්න බෑ. ඇත්තටම ඒ බවවත් එක අරමුණක දිගට හිත පවත්වන්නට බැරි බවවත් දන්නේ භාවනා කරපු අය විතරයි. භාවනා නොකරපු අය හිතන්නේ මම මම විතර නෙමෙයි දරුවන්ගේ ගෝලයන්ගේ සේරගේම හිටු කියන තර හිටින්න හදනවා කියලා තමයි අඳුර පාන්නේ. වහසි බස් දොඩන්නේ. නමුත් භාවනා කරන්න කිය කෙනා දන්නා දරුවන්ගේ ගෝලයන්ගේ කෝක වෙතත් Tamange හිතවත් හිතු කියන තැන හිටින්නේ නැහැ. ඒක කියන්න කවුරුත් කැමතිත් නැහැ ලැජ්ජයි පිළිගන්නේ. නමුත් ඒක තමයි සත්‍යය. ඒ නිසා භාවනා කරපු කෙනා විතරයි අඩු ගානේ දන්නේ හිත දුවනවා කියන එකවත්. ඒක තැනක තියන්න බෑ කියන එකවත්. ඒක විස්තර කරන අටුවාචාර්ය වංශය සඳහන් කරනවා භාවනා කරන්න හදනවයි කියලා කියන්නේ දුවන අස්සෙක් උඩ නැත්තම් කටුස්සෙගේ පිට උඩ අලු පූල් ගෙඩියක් තියන්න හදනවා වගේ කියලා. එහෙනම් දුවන ආශ්‍රයක් උඩ මේ මදටි ඇටයක් එහෙම නැත්නම් ඔනි දැටයක් තියන්න හදනවා. හිටින්නෙම නැහැ. ඉතින් හුඟව දෙනෙක් ඒක අවාසියට ගත්තට ඇත්තටම මම ඉස්ලාම් භාවනා කරන මට හම්බෙච්ච භාවනා පිරිම ගුරුවරයෙක් කියපු දෙයක් තමයි මේක තමයි පල්ලෙවෙනිම ලාභේ විපස්සනායෙන් මේ භාවනාවෙන් හම්බෙන්නේ හිත ඒක තැනක තියන්න බෑ කියලාවත් දන්නේ එක ලොකුම ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා මොන භාවනා කරගෙන කරගෙන යනකොට විපස්සනා වශයෙන් විපස්සනාවට පෙළ ගැහෙනකොට නාම රූප පරිච්ඡේද ඥානය කියලා අපි ඉගෙන ගත්තානේ. එතකොට නාම රූප පරිච්ඡේද කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස රැලි කීපයක් එක දිගට පවත්වන්න පුළුවන්. පවත්වාගෙන යනකොට මේක මේ භාවනා කරන හිත ආස්වාසය හෝ ප්‍රස්වාසය කියන අරමුණට එබීගෙන නැමීගෙන මූණට මූණ දාලා ඉන්න ඕනේ. එතකොට තමයි තේින්නේ භාවනා කරන හිත කියන්නේ නාම ධර්මය. මේ හුස්ම ගන්නකොට ඇති වෙන වායෝ පොට්ටබ්බ ධාතුව තමයි රූප ධර්මයේ මේ හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා අප්පුඩියක් ගහන්න අත් දෙකක් තියෙනවා වගේ. පයේ ඇවිදිනකොට පොළව සහ පයේ පොළවේ තියෙන ගොරෝසුකමත් පයේ දැනෙන ගතියත් ඒකට යොමු වෙච්ච අවධානයත් නිසායි මේ පිටතැන් වල හිතගෙන දැන් වමේ තියෙන දැන් දකුණේ තියෙන කියලා තේරෙන. සෑම සිද්ධියක්ම නාම රූප වශයෙන් දැක ගන්න පුළුවන්කම කියලා කියන්නේ සෑහෙන කලාසයක්. සෑහෙන මුණට මුණ දෙමිලා. ඉන්නේ ඒ දේ ඒ කියන්නේ අරමුණකට හිත යෙදීම සඳහා අර ධානාංගවල තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච කියන මේ නීවරණ පහ දුරු කරලීම පිණිස ධානාංගවලදී අපි වැඩ ගන්න කුලී හේ වායපස් දෙනෙක් එහෙම නැත්නම් අපි කියනවා ධානාංග පහක් ගැන කතා කරනවා පළවෙනියම කියන්නේ විතක්කය කියලා. විතක්කය කියලා කියන්නේ අරමුණට හිත නංවන ගතිය. නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව ගත්ත අරමුණට හිත නංවන ගතිය. මෙන්න මේ විතක්කය ක්‍රියාත්මක වෙන බවට විතක්කය වැඩ කරන බවට නැත්නම් විතක්කය කියලා අපි කරන්නේ මොකද? මෙනෙහි කරන එක. අරමුණ මෙනෙහි කරනකොට මෙනෙහි කරන අරමුණට හිත යනවනම් ඔන්න අපිට කියන්නේ විතක්කය වැඩේ. ඒකට නන්නත්තර අරමුණ නෙවෙයි ආස්වාස නම් ආස්වාසි ප්‍රස්වාස නම් ප්‍රස්වාසි. පිම්බීම හැකිලිම නම් පිම්බෙන වෙලාවේදී පිම්බීම හැකිනවද හැකිලිම එහිට නැත්නම් ඒ අරමුණට ආස්වාසලාවේ ආස්වාසි කරන්ඩ හිත නංවඬ. ඒකට හිත නංවඬ හිතේ තියෙන චෛතසිකයක් අවශ්‍ය වෙනවා මේ විතක්කේ කියන චෛතසිකය ඒක අපි ක්‍රියාවත් කරන්න වෙනවා මොබිලයිස් කරන්න වෙනවා හමුදාවක් යුද කාලේදී මොබිලයිස් කරනවා නැත්නම් පිටියට බස්සනවා. පිටියට බස්සන එක තමයි විතක්කේදී කරන්නේ. අපි යාට උදව් කිරීමක් වශයෙන් පිම්බෙනවා, හැකිලෙනවා කියලා ආස්වාස ප්‍රස්වාස කියලා නැත්නම් ගන්නවා, හෙලනවා කියලා මෙනෙහි කර. වම දකුණ කියලා මෙනෙහි කර. මේ නිසා මෙනෙහි කිරීම කියලා කියන්නේ විතක්කේ ක්‍රියාවට නැංගීමේ යෝගාවචර උත්සාහය. ඒ විතක්කයට ගත් අරමුණට හිත නැගින් නැත්නම් එක්ක කාමච්ඡන්දේ භාවන එක්ක රාග පටිගේ පාන කුනිදිමත පාන මොකාකාරී එකකින් තමයි තේරෙනවා මේ අරමුණට හිත මෙනෙහි කරාට ඒකට හිත නගින්නේ නැහැ. ඒ නිසා මෙනෙහි කිරීම යෝගාවචර විසින් කරන උත්සාහයක් ඒකට අපි සමත ධ්‍යාන පැත්තෙන් ගන්න ණයට ගන්න වචනේ තමයි විතක්කේ. සල්ලක්ෂණය කියලා කියනවා මේක මානසිකාර කියලා කියනවා. ඒ අනුව සිංහල දාන්න තියෙනවා මෙනෙහි කිරීම කියලා. ඒ නිසා යෝගාවචරයේ හිත මනාප අරමුණට අපි කියන මූල කර්මස්ථානට යන්නේ නැත්නම් ඉබේම යන්නේ නැත්නම් ඒ පුදුලට අපි කියනවා විතක්කේ මෙහෙව කරන්න කියලා. විතක්කේ මෙහෙවන්නේ කියලා මොකද්ද අරමුණ මෙනෙහි කරන්න මේ මෙනෙහි කරගෙන කරගෙන යනකොට අර කෑ ගහන නිසාම පන්ති අකුරු කියලා දෙනකොට අයන්න ලියලා අයන්නට අඩිකෝදුව තියලා ටීචර් ගුරුතුමා හෝ ගුරුතුමිය අයනෝ කියලා කතා කරනවා. ඒතකොට පන්ති අකුරු දන්නේ නැති පොඩි උන් ඔක්කොම අර රූපේ දිහා බලන අයනෝ කියලා කිව්වහම මුළු පන්තියම ඒ අරමුණට හිත නැංවීමක් සලකුණු ගැනීමක් මෙනෙහි කිරීමක් කරනවා. මෙහෙම මෙහෙම කර කර ඉන්නකොට අයන්නයි ආයන්නයි දෙක උගන්නපු දවසේ මේ අයන්න මේ ආයන්න කියලා අයන්න සහ ආයන්න අතර දෙක වෙනස සලකා බැලීම තමයි විතක් ਵਿਚාරය කියලා කියන්නේ. විචාර බුද්ධිය කියලා කියන්නේ. ඒ නිසා ආස්වාසයට හිත දාලා ඒක නැති වුණාට පස්සේ ප්‍රස්වාසයේ හිත නැංවීම ආස්වාසයේ අයන්නන ප්‍රස්වාසයේ ආයන්න. ඊට පස්සේ හිතර කියනවා විතක්ක ਵਿਚාර දෙකම ක්‍රියාත්මක කරන්න අයන්න ආයන්නෙන් වෙන් වෙන්නේ මොකෙන්ද කියලා බලන්න. නැත්නම් ආයන්නට සහ ආයනට නංගපු හිත දෙක අත ගාලා බලන්න. රස විඳලා බලන්න, තලු මරලා බලන්න, රස බලන්න, අත් දකින්න, අත් විඳින්නේ කියලා. ඔන්න එතකොට අපිට කියන්න පුළුවන් විතක්ක ਵਿਚාර දෙකම වැඩ. විතක්ක ਵਿਚාර දෙකම වැඩන අරමුණු රාශි රාශි මතු වුණාට මතුවෙන මතුවෙන අරමුණට මුළු හදින්ම හිත නංවලා ඒ අරමුණ ගියාට පස්සේ ඊගාවට එන අරමුණට හොඳට මිහිත සාදරයි හිත නගිනවා නැග්ගට පස්සේ දන්නවා ඉස්සලා තිබුණ අරමුණ ඒකයි දැන් මේකයි කියලා දෙක අතර වෙනස ස්පර්ශය පිරිසිඳීම විචාර බුද්ධිය එන්න පටන් ගන්නවා මේක මහා මේ මේ වචනේ මේක කිව්වට මේක තමයි මුළු ලෝකෙම තියෙන මේ ආර්ය පරිශ්‍රයට අවශ්‍ය කරන ආයුධ දෙක. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙක යම් කිසි කෙනෙක්ගේ වැඩ කරනවා නම් <clears throat> විතක්කය වැඩ කරන තාක් කවදාකවත් නිින්දට යන්නේ නැහැ කියන ලාභය ලැබෙනවා. වෙන විදිහට කියනවා නම් හිත නිින්දට වැටෙනවා නම් හිතේ විතක්කේ නැහැ. මෙනෙහි කිරීම නැහැ. ඔහේලෙට කපුට වැඩ කරනවා වගේ බකන් නිලාගෙන ඉන්නවා. භාවනා කරනවා කිව්වට. ඕනෙම කෙනෙකුට වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්න ඕනේ? දැනගන්න ඕනේ මගේ හිත අරමුණට නගින්නේ නැහැ. මොට වෙලා තියෙන්නේ අතරමඟ වැටෙනවා. එන අරමුණටම වෙඩිල්ල වදින්න එල්ල කරලා කොකා ගස්සනකොට ඒ විතක්කේ තියෙන අරමුණ මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරලි වෙලා කරබනාපහුව වෙනවා වෙනුවට මෙනෙහි කරපු අරමුණ අතගාලා රස බලලා තලු මරලා අත්විඳලා අත්දකලා ඉන්න කියලා ਵਿਚාරයත් පිටිපස්සෙන් අරින්න ඕනේ. ඒතර විතක්ක ਵਿਚාර දෙක තියෙනවා නම් නිදිමත එන්නේ නැහැ. ਵਿਚාර බුද්ධිය. එහෙම නැත්නම් මේ ਵਿਚාරය කියන චෛතසිකයේ තියෙන තාක්කල් කවදාකවත් සැකයක් එන්නේ නැහැ. මම මේ ආස්වාස ප්‍රස්වාසයේ ආස්වාසයේ ඉනකොට ප්‍රස්වාසයේ දින්නේ කියලා සැකයක් එන්නේ. ආස්වාස නම් ආස්වාසයමයි ප්‍රස්වාසය නෙවෙයි කියලා දාන්න. මෙතන ප්‍රස්වාස වෙලාවේ ආස්වාස කියලා මෙනෙහි කරන්න ඉඩක් නැහැ. විචාර බුද්ධිය තියෙනවා. සැකයක් එන්න ඉඩක් නැහැ. ඊටාත්ම ශුද්‍ර මට්ටමේ ඉනේන ආරමුණේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරනවා කියලා කියන්නේ අඩියට නැත දාලා ගොනුවක් ඇති කර ගන්නවා කියන එක. පුංචි දෙයක්. මම බොහොම දුර දිග යන ගමනක්. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන තාක්කල් මෙනෙහි කරන තාක්කල් මෙනෙහි කරලා ඒ අරමුණු අතර ලේෂ මාත්‍ර වෙනස්කම් දැක ගන්නා තරමට හිත මෙහෙවන තාක්කල් විචාර බුද්ධිය ක්‍රියාත්මක කරන තාක්කල් ඒ හිතේ නිදිමතක් සහ සැක කියන දෙක පහළ වෙන්නේ. ඇත්තටම තාම මේ සැක දුරුකා දුරු කිරීමේ කාංකා විතන විසුද්ධියට අවිලා නැහැ. ඒකට යන්තම් මේ මුල් බැහැ ගන්න වෙලාව. මෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරනවා නම් හිතක අරමුණට මතුවෙන මතුවෙන අරමුණට හිත නැංවීම කරන්න පුළුවන්. මම මේ ඉන්නේ අසවල් අරමුණේ බව නොපැකිලව. පැහැදිලිවම දාන්න. අරමුණ කෙලෙස් සහිත එකක් වෙන්න පුළුවන්, නික්ලේශ එකක් වෙන්න පුළුවන්, මංගල එකක් වෙන්න පුළුවන්, ආමංගල වෙන්න පුළුවන්. තමන් බලාපොරොත්තු වෙන ප්‍රධාන අරමුණ වෙන්න පුළුවන්. නැත්තම් එහෙම නැත්තම් කැස්සක් කිඹිසක් වෙන්න පුළුවන්. හිතවිලක් වෙන්න පුළුවන්. සද්දයක් වෙන්න පුළුවන්. කොයි එක වුණත් මෙන්න මේකයි මේකයි කියලා පටලැවිලි විරහිතව දැක ගන්නකොට ඒ යෝගාවචරගේ හිත ක්ලේශයක තිබ්බත් අඩු ගානේ කාමච්ඡන්දේ තිබුණා. එවනත නීතිමතේ තිබුණත් ප්‍රීතියක් පහළ වෙනවා. දැන් මම අඩු ගානේ මෙයාගේ අලගිය මුලගිය දන්නවයි කියලා. ඒසා විතක්ක ਵਿਚාර එක දිගට වැඩ කරන්න වැඩ කරන්න හිතේ ප්‍රීතිය පහළ වෙනවා. නැති නිසා තමයි නැගිටලා යන්නේ. ඒ නිසා ප්‍රීතිය කියලා කියන්නේ ඉල්ලලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි විතක්ක ਵਿਚාර දෙකෙන් ලැබෙන පසු ප්‍රතිඵලයක්. ඒ ප්‍රීතිය තියෙනකොට අරමුණ සුවසේ බුද්ධ විඳින්න පුළුවන්. ඒකට තමයි සුඛය කියලා කියන්නේ. ආස්වාසය ආස්වාදයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ප්‍රීතිය කියන චෛතසිකයේ තියෙන තාක්කල් ඒ යෝගාචරගේ හිතේ ව්‍යාපාදයේ කියන තරහ එන්නේ නැහැ. භාවනා කරන්න කම්මැලි වෙන්නේ නැහැ. එපා වෙන්නේ නැහැ. ආසාවක් පහළ වෙනවා. මට ආසාව නැති උනේ මොකද? මේ හිත නන්නත්තර වෙච්ච නිසා ඒ බව දැනගත්තේ නැති නිසා ඒ හිතවිලි වේදනා සාද්දවලට වෛර කරපු නිසා පටිගේ පහළ වුණා. දැන් හිතවිලි වේදනාවෙවත් අරමුණු කරන්න දන්නවා. ඒක මාගේ මූල කර්මස්ථානයේ නෙවෙන බව දන්නවා. ඒගොල්ල ආපුවාම හිත කලඹන හැටි දන්නවා. මේ දේ හරි දැනගත්තා හොඳයි කියලා අරමුණේ සුඛයක් පහළ වෙනවා. මෙන්න මේ කරුණු පහ කියනවා ආසන්න කාරණා වශයෙන් අවසානයේ ඇති වෙන ඒකාග්‍රතාවයට. අරමුණක নিমগ্ন වීමට අවශ්‍ය කරන. ඉතින් ඇයි සමත ඒකාග්‍රතාවයයි විපස්සනා ඒකාග්‍රතාවයයි විසම වෙන්නේ? ඇයි සම නොවෙන්නේ කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් සමතේ සඳහා ගන්නේ අරමුණ වශයෙන් සම්මුති අරමුණක්. ඒ අරමුණේම নিমগ্ন වීම තමයි සමත ඒකාග්‍රතාවේ විපස්සනායේදී මතුවෙන ඕනෙම අරමුණක් ගන්න පුළුවන් සම්මුතිය වගේ විතර නෙවෙයි පරමාර්ථ අරමුණක් වුණත් මෙනෙහි කරන්න පුළුවන් අරමුණු වෙනස් වෙද්දී පවා මේ සතිය පවත්වන්න පුළුවන් විපස්සනා සමාධිය කියලා කියන්නේ එකම අරමුණේ පැවැත්ම නෙවෙයි මතුවෙන මතුවෙන අරමුණේ පැවැත්ම. හරියට කියනවා නම් හිතවලා තියෙන ලෑල්ලකට වෙඩි තියනවා වගේ සමත සමාධිය ලෑල්ල තමයි නිමිත්ත විපස්සනා සමාධිය කියලා කියන්නේ පණින පිම්මට වෙඩි තියනවා. ලැහැල්ලට වෙඩි තිබ්බත් පිම්මට වෙඩි තිබ්බත් දක්ෂයා හරියට පිම්මට වදිනවා නම් වහිනකොටම පිම්මට වදිනවා නම් සතාගේ සිද්ධ වෙන්නේ එකමයි. අරමුණු සහ ඒ කියන්නේ සතා සහ උණ්ඩේ එක ඒක සම්පාත වීමයි. මේක නැත්තම් ටාගට් බෝඩ් එකයි උණ්ඩ මොනිසමයි සම්පාත වෙන. කොහේ වුණත් ඒක. නමුත් අර පයින් පිම්මට තියෙන එක හරි සෙල්ලක්කාරයි. ඒ චිත්තක්ෂණ වශයෙන් එකම දේ සිද්ධ වුණාට විපස්සනාවේදී අරමුණෙන් යම් කිසි ප්‍රමාණික විමුක්තියක් කොයි අරමුණාවක් කමන්නම මල්ලනවා කියන දෙක තියෙන නිසා විපස්සනා ඒ ඒකාග්‍රතාවය හරි සෙල්ලක්කාරයි. සමත ඒකාග්‍රතාවේ සම්මුති අරමුණක පිළිලා තියෙන බුදුගුණ නම් බුදුගුණමයි, මෛත්‍රිය නම් මෛත්‍රියමයි. ඒක සම්මුතිය තමයි පවතින්නේ. ඉතින් මේ ටික ඇත්තටම මේ අද කරන කතාවටම අදාළ දේවල් නෙවෙයි. නමුත් දැනගෙන හිටියට වැරද්දක් නැති නිසා බහුසුත භාවයේ සඳහා ඉදිරිපත් කරනවා. දැන් අපි මේ ගෙනියන්න හදන්නේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන මේ නීවරණ පහ වෙනුවට විතක්ක ਵਿਚාර පීචසුක ඒකාග්‍රතා කියන මේ ධානාංග අපි ප්‍රතිස්ථාපනය කරනවා. ඒකාග්‍රතාවය આવොත් කාමච්ඡන්දේ එන්නේ නැහැ කියන. කාමච්ඡන්ද කියන්නේ අරක වේවා මේක නොවේවා කියන එක. ඒකාග්‍රතාවය ආපුවාම එimhe තේරිලි බේරිලි නැහැ. හොඳට අරමුණේ කීකර වෙනවා. යම් වෙලාවක මේ නීවරණ ධර්ම නැහැ අරමුණේම හිත නංවනවා විතක්කයෙන් අරමුණ මේ ආස්වාස මේමයි ප්‍රස්වාස මේමයි කියලා එනේන එක වෙන්කොල දැනගන්නවා විචාර බුද්ධියෙන් එතකොට සියුම් ප්‍රීතියක් පහළ වෙනවා කවදාකවත් නැතුව මට අරමුණේ ටික වෙලා පවත්වන්න පුළුවන් කියලා එතකොට ඒ අරමුණේ තියෙන ස්වභාවික ලක්ෂණ පිම්බීමේදී හැටි මෙහෙමයි හැකිලීමේ හැටි මෙහෙමයි ආස්වාස කරනකොට මෙහෙමයි ප්‍රස්වාස කරනකොට මෙහෙමයි වම තියෙනකොට මෙහෙමයි, දකුණ තියෙනකොට මෙහෙමයි කියලා ඒ අරමුණු රස ඕජාව ධර්ම රස මම මාගේ හැඟීමෙන් තොරව දැක ගන්න පුළුවන්කම ඇති වෙනකොට අරමුණේ සුඛාස්වාදයක් ඇති වෙනවා. එතකොට තවදුරටත් මේ විදිහට දිගට කරන්න ගියොත් තව තවත් නිමග්ග වෙනවා කියලා ඒකාග්‍රතාවයට හිතේනවා. අන්න ඒක කියනවා සමතනම් පළවෙනි ධ්‍යාන සමාපත්තිය ධ්‍යාන සමවැදීම ලැබෙන සමාපත්තිය මෙතනදී කියනවා සම්මසන ඥානයි කියලා. සම්මසන ඥානෙට එනකොට යෝගාවචරයට ඒ එන එන අරමුණක් හිත නැංවීම නම් වලා ඒක රස විඳින ගතිය ඒකේ ස්වභාවික ලක්ෂණ දකින ගතිය සියුම් ප්‍රීති ප්‍රමෝද පහළ වෙන ගතිය සහ භාවනාව අල්ලන යන ගතියක් යාදෙන ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ යෝගාවචරය සමහර විටක ඒ බාහිරින් එන සද්ද වේදනා හිතවිලි නොත් නොදක අරමුණේම නිමග්න වෙනවා. මූණට මූණ දාලා ඉන්නවා. ඉතින් ඒක කියන සාමාන්‍ය විපස්සනා ප්‍රථම ධානය කියලා සම්මසන ඥානෙට. සම්මසන ඥානෙ හොඳට හුරු කරගෙන භාවනාවේ නිකන් හරියට බින්ගයක් ඇතුළට ගිහිල්ලා වගේ බංකරයක් ඇතුළට ගියා වගේ බාහිර මොනවා තිබුණත් Taman ආරස්සා වෙලා වගේ දැනීගෙන කාලයක් ගත කෙරුවට පස්සේ ඒ යෝගාවචරයා අර කුලී හේ වායු දෙන්නේක් අයින් කරනවා විතක්ක ਵਿਚාර දෙක කලබල කරන්න පටන් ගන්නවා බාහිරේ තියෙන දේවල් වලටත් විමසුන් නුවණ යොදවන්න පටන් ගන්නවා. ඒතර විතක්ක ਵਿਚාර දෙක හලන ගතියක් එනවා දෙවෙනි ධ්‍යානයට යනකොට. මෙන්න මේකයි මට ඇත්තටම අවධාරණය කරන්න ඕනේ. විතක්කේ කියලා කියන්නේ මෙනෙහි කිරීම. එතකොට භාවනා කරගෙන යනකොට භාවනාවේ දියුණු අවස්ථාවක ආරද්ධ විපස්සකයට එහෙම නැත්නම් යුත්තප්පයුත්ත ආරද්ධ ආරද්ධ විපස්සකසික හොඳටම කර්මයේ ඉදිච්ච භාවනා කර්මාන්තයේ යෙදී විපස්සකයට මෙනෙහි කරගන්න බැරි තත්වයකටපත් වෙනවා. පළවෙනි ධ්‍යානයේ ඉඳලා දෙවෙනි ධ්‍යානට යනකොට නම් සමත ධ්‍යාන වල නම් විතක්ක ਵਿਚාර හැලෙනවා. විතක්ක විචාර වලින් තොර පීචිසුඛ ඒකග්ගතානම් වූ ප්‍රනීත ධ්‍යානාංග වලින් සත්‍ය දෙවෙනි ධ්‍යානෙ ලැබේවා කියලා යෝගාචර අදිෂ්ඨාන කරනවා. දැන් මේකේම අදිෂ්ඨානයක් නැහැ. මුත් මෙනෙහි කරගන්න බැරුව යනවා. මොකද්ද මෙනෙහි කරගන්න බැරි වෙනවා කියන්නේ? ඒක වෙන පැත්තකින් කියන්න පුළුවන් ආස්වාද ප්‍රස්වාද දෙක වෙන් වෙන් වශයෙන් දැක ගන්නා තරමට විතක්ක ਵਿਚාරය සියුම් කරගත්ත යෝගාවචරයට අරමුණ සියුම් වීම නිසා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් අඳුනා ගන්න බැරි පිම්බීමෙන් හකුල ගැම්ම හැකිලිම වෙන් කර ගන්න බැරි තත්වෙට යනකොට ආස්වාසි කියනකොට මේක ආස්වාස ප්‍රස්වාසි කියලා විශ්වාස කරගන්න බැරි වෙනවා ප්‍රස්වාස කරනකොට මේ ආස්වාද ප්‍රස්වාස කියලා වින් කර ගන්න බැරි වෙනවා උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි පිටි භාජනයක් සහ කහ භාජනයක් කහ කුඩු භාජනයක් සහ හාල් පිටි භාජනයක් අරගත්තාම හාල් සුදු හාල් නම් මේ සුදු පාටෙන් සහ කහ පාටෙන් මේ හාල් පිටි මේ කහ පිටි කියලා කී හැකියි. අපි දෙක කලවම් කරලා ඉවරලා ඇඟිල්ල දික් කළා මේ කහ පිටි කිව්වත් වැරදි. හාල් පිටි කිව්වත් වැරදි. දැන් කලවමත් තියෙන දැන් මොකද්ද කියන්නේ? පිටි කීයයි. අනිත් වගේ ලේබල් එක මෙනෙහි කිරීම හැලෙන්න පටන් ගන්නවා. මෙන්න මේ හැලෙන එකත් හරියට උපස විපස්සනා උපක්ලේශ වගේ බොහෝ යෝගාවචරයෝ ඒක දන්නේ නැති නිසා මේක භාවනාවේ පාඩුවක් බව භාවනාවේ වැරදිල්ලක් කියලා. tamamම බන්දෝත්සාහයි වෙලා එක්ක වෙන අරමුණකට හිතනවා නැත්නම් නැගිටලා යනවා. එහෙම නැත්නම් මේ ගුරුවරයා මාරු කරනවා. එහෙම නැත්නම් වෙන ස්ථාන වලට යනවා. වෙන භාවනා ක්‍රම වලට යනවා. මට ආනාපානේ හරියන්නේ නැහැ කියන. පිම්බි වැකිලිම කරන්නද කියලා. පිම්බි වැකිලිම කරන එක නහන ඒක හරියන්නේ ටිකක් වෙලා යනකොට අරමුණ නැති වෙනවා මට කම්මැලි වෙනවා මම එහෙනම් ආනපානට යනවා එහෙනම් තයි ඊගාටින සද්ද මෙනේ කරාට කමන්නේ නැද්ද රූප මෙනේ කරාට කමන්නේ නැද්ද කියලා මෙතෙන්ට අහුවෙච්චි නැති යෝගාවචරයක් මගේ ජීවිත කාලේ මම දැකලා නැහැ නමුත් සිද්ධ වෙන්නේ මොකද්ද ඊටාම දක්ෂව මෙනේ කරන්න පුරුදු කරන ගිය කෙනාට මෙනේ කිරීම අල්ලන්නේ නැත්තටපත් වෙනවා කටුමැටි පිටියකට මැටරිත්තක් දැමලා ගැහුවාම ටක් ගාලා අල්ලනවා ඒ වගේ තමයි භාවනා පටන් ගන්නකොට විනාඩියක් දෙකක් යනකම් තමයිලාට හොඳ දක්ෂ යෝගාවචරයට කරනනම් වාරයක් දෙකක් යනකම් අරමුණ මෙනෙහි කරන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාස වෙන් කළ දැනගන්න පුළුවන්. පහුවෙනකොට පහුවෙනකොට රබර් බෝලකින් පිටිකර දමලා ගැහුවා වගේ. ගලකට දැමලා ගැහුවා වගේ මෙනෙහි කිරීම අල්ලන්නේ පොළාපයින්ට ගන්න. මේක යෝගාවචරය කියවන්නේම වැරද්දක් විදියට. සතිය කැඩීමක් විදියට. අරමුණ නොපෙනී යාමක් විදියට. ඒක කරන්නේ ඒක දිලා වෙන අරමුණක් ගන්න මෙන්න මේ දේ හරි අමාරුයි මෙතන ඇඟිල්ල දාලා මේකමයි මේ වෙන්නේ කියලා දැනගන්නවයි කියන එක ඉතාමත්ම අමාරු වෙන නිසා දැනගෙන හිටියොත් අවශ්‍යක තමන්ට පුළුවන් දැනගන්න මේ අරණම අරමුණ පරිණාමයකටපත් වෙනවා රූපාන්තරණයකටපත් වෙනවා ඒ විතරක් නෙවෙයි අපි දැනගන්න දැනගන්නවා නම් දැනගන්න මේ මෙනෙහි කරන හිතත් පරිණාමයකටපත් වෙනවා මොකද්ද පරිණාමය අරමුණේ සම්මුති හති ගතිය හැලිලා පරමාර්ථ දිහාවට යනකොට සම්මුති ලේබල් සම්මුති කොහොමද කියන්නේ වෙළඳ නාම හැලෙන්න ගන්න. හැලනකොට මෙනෙහි කරන හිතත් නිකන් කුඩල්ල ලේබිල්න බිව්වට පස්සේ ඉන්න බෑනේ එතන ඌ හැලෙනවා. විෂයිත ගලක් විෂයිත තුවාලයකට විෂ වදින ගලක් තිබ්බට විෂ ඇද්දාට පස්සේ හැලෙනවා. ඒ තමයි මෙනෙහි කරන හිතත් ටික වේලාවකින් අර ප්‍රඥප්තිය හලනවා. හලන්නේ කොහොමද? විතක්කේ හැලීමක් විදියට. අරමුණු වෙන් කරලා දැනගන්න බෑ. මෙනෙහි කරාට අල්ලන්නේ නැහැ. මොකද අරමුණු සම සස සම වෙන තත්යකට යනවා. තමයි ප්‍රධාන වශයෙන් යෝගාවචරය දකින්නේ පිම්බීම හැකිලීමට සමව පෙන්නවා. ආස්වාස ප්‍රස්වාසයට සමව පේනවා. වම දකුණට සමව පේනවා. මේවා සම වෙනකොට හිතෙන්නේ අරමුණ නීරස වුණා වගේ. ඒකේ තියෙන අර අල්ල බදා ගන්න ගතිය, කාණ්ඩම් ගතිය නැතිවීමක් වශයෙන් විතක්කය හැලෙන්නේ ඉස්සලා මෙනෙහි කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ ආයාසයෙන් මෙනෙහි කරන්න හදනවා. ඒක කල යුත්තක් නෙමෙයි. ආයාසයෙන් මෙනෙහි කළත් අරමුණේ දෙක වෙන්කට හඳුනා ගන්න බැරි වෙනවා. මේ විතක්ක ਵਿਚාර දෙක හැලුණත් බය නැතුව මේක භාවනා ප්‍රගමනයක් බව දැනගත්ත යෝගාවචර විතරක් විපස්සනා දෙවෙනි ධ්‍යානයට යනවා. එතකොට ප්‍රීතිය හුඟා ප්‍රකට වෙනවා. ආනාපාන සති සූත්‍රය ගත්තාම පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමිච්ච සික්කති පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමිච්ච සික්කති කියලා මේ ඉන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ අරමුණු රාශි රාශි දැකලා මෙනෙහි කරන හිටපු එකන ඒවා සංසිඳෙන්න ඇරලා ඒව අතර තියෙන වෙනස නැති වෙලා සම වෙනකොට කලබල කරන්නේ නැතුව ඒක භාවනා වැරද්දක් නෙමෙයි විතක්ක ਵਿਚාරකින් දෙක හැලෙන අවස්ථාවක් කියලා දැනගෙන මේකේ සමහිත එහෙමම කලබල කරන්නේ නැතුව මේ වෙනස දැනගෙන ගියොත් පීටි පරිසංවේදී අස්සසී සාමීති සික්කති පීටි පරිසංවේදී පස්සසී සාමීති සික්කති කියලා ආස්වාසේ ප්‍රස්වාසේ සම ප්‍රීතියක් එන්න ගන්නවා හැබැයි ඔලොමොට්ටලේකට නම් නොවේ ඔලමුට්ල කෙනා බය වෙනවා කලබල වෙනවා මේ මට වැරදිලා අරමුණ හැලුණා දැන් ඉතින් වෙන අරමුණට යන්න ඕනේ කියලා. ඒක නිසා මේක සඳහන් කරනවා විප්පටිසපන්නස්ස මේක වෙන්නේ. හරියට සම්මාපටිපන්නස්ස පුද්ගලයාට පේනවා අරමුණ විතරක් නෙවෙයි හිතත් වෙනස් වෙනවා. මෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක හැලෙන අවස්ථාව කියනවා තරුණ උදයබ්බේ අවස්ථාව කියලා. එතකොට පහළ වෙන මේ පීති සුඛ ආදී ධර්ම උපක්ලේශ වෙන්න පුළුවන්. Taman ගත්ත හරිය නිවැරදි තීන්දුව නිසා හොඳට අරමුණ අරමුණු වශයෙන් දැන් කියන්න බෑ. අරමුණු කියලා කියන්නේ ආස්වාදේ ප්‍රසවාසයේ වෙන් කරන්න අමාරුයි. ඒක අති සූක්ෂම తත්‍රපත් වෙනවා. එතනින් ගියාම පිම්බීම හැකලින් බලපගෙනාට ඒ දෙකේ වෙනස නැති වෙනවා. සක්මන් කරනකොටත් ඔහේ ගෙනියනවා තේරෙනවා. මම දකුණු වශයෙන් අල්ලන්න බෑ. මෙනෙහි කරන්න ගියත් ඒක නිකන් අර නිදාගෙන ඉන්න බබෙක් නැගිටවන්න හදනවා වගේ. tempat වේගන එකක් අවුස්සනවා වගේ. එහෙම වෙන්නේ නැතුව මේ වෙලාවට බබෙක් නිදි කරනකොට ඉස්සලා ඉස්සලා කකුල් දෙකට තියාන හොල්ලෝලා නැලවිලි කවි හයියෙන් කිව්වට නිින්ද යාගෙන එනකොට අම්මා කියලා නතර කරන මිසක හයියෙන් නැලවිලි කවි කියන්නේ නැහැ. සමහරවිට අම්මටත් නිින්ද යනවා. බබට නිින්ද යනකොට අම්මට නිිනකොට අම්මා දන්නවා කලබලෙන් නිදි කරවන්න බෑ කියලා. ඒ වගේ මෙතනදී ඕන එකක් වෙන්න පුළුවන්. ඒ නිසා හරියට දැනගත්තොත් මේ අරමුණේ පරිණාමයකට රූපාන්තරණයකට යනවා. ඒ විතරක් නෙමෙයි හිතෙත් ඒ වෙනකොට විතක්ක ਵਿਚාර හැලෙනවා. මේ හැලීමෙන් ඊට වඩා සියුම් වූ ප්‍රනීත වූ ප්‍රීතිය පහළ වෙනවා. ප්‍රීතිය කවදාකවත් පහළ වෙන්නේ නැහැ සැක කරන මිනිහට. එයාට ඒ ඒක අභව්‍යයි මේ පුද්ගලයා. අවුත්සා කරන්නේ සැකේට. මේ නිසා භාවනා කරලා බණ අහලා වරදක් දෙසරත් කරලා හරියට මේලාදි මේක මේ අරමුණේමයි මගේ හිත තියෙන සතියේ නැද්ද? තියෙනවා. සමාධිය තියෙනවද නැද්ද කියලා බලනකොට හැබැයි යෝගාවචරය දැනගන්න ඕනේ මෙතන තියෙන සමාධිය සමත සමාධිය නෙවෙයි. කණික සමාධිය පහළ වෙයි. නමුත් පැවැත්මක් තියෙනවා. සතිය ගත්තොත් නන්නත්තර වෙලා නැහැ. සතිය තියෙන නමුත් අරමුණේ හිත අල්ලන්නේ අර විතක්ක ਵਿਚාර ගතිය නේද කටුමැටි පිට එකට කොමරිත්තකින් මැටිත්තකින් ගැහුවාගේ අල්ලන්නේ. පයින් ගතියක් යනවා. මේ පැනිල්ල ලස්සන වැඩක්. උපමාවට කියනවා නම් මේ තොටිල්ලේ උකුලේ හිට වෙලා හිටපු දරුවා ටිකක් ලොකු වෙනකොට තියන්න බෑ උකුලේ උපයින්. තොටිල්ලේ තිබ්බ ගමන් පයින්. දඬු වටෙන් පයින්. බෙල්ල කඩා ගන්නවා, තල්ල කඩා ගන්නවා. ඒක තමයි හැදෙන එකාගේ හැටි. ඉතින් ඒක අර මේ මොකද්ද මේ කොටයිම්බරයාගේ වගේ ගෙනියලා කුරහංගලේ ගැට ගහන්නයි, වංගෙඩිය ගැට ගහන්නයි පටන් ගත්තොත් ඌ උස්සනවා කුරහංගලත් උස්සනවා. ඉතින් මේ වෙලාවේදී යෝගාචර හුඟ දෙනෙක් මේ හැදෙන අංකුරේ හදන්න දෙන්නේ නැතු ඒකට උණු වතුරක් කරන්න වගේ ඉතින් අරමුණු මාරු කරනවා ගුරුවරු මාරු කරනවා. එහෙම කරන්නේ නැතුව මේ විතක්ක ਵਿਚාර හැලීම ස්වභාවික වර්ධනයේක හැටියක් මේ තමයි දෙවෙනි ධ්‍යානයට යන ලක්ෂණය. අර වගේ අදිෂ්ඨාන කළා නෙවෙයි යන්නේ. ඔහි බලාගෙන ඉන්න පුළුවන් ඒත් සතිය සමාධිය වැඩෙනවා. හොඳට දන්නවා හත හිත අරමුණේ පිට පැනලා නැහැ. අරමුණ ඇතුළට ගිහිලා තියෙන නමුත් අරමුණේ අර තිබුණ විස්තර සමරස වෙලා. මෙන්න මෙතන සඳහන් කරනවා තර උද්‍යප්පේ තරුණ අවස්ථාව කියලා. ඊ ගාවට යෝගාවචර මේක හොඳට පදම් කරන්න කියනවා. හැම පරියන්කයකදී මේ විදිහට මේ විදිහට හොඳට පදම් කරගත්තට පස්සේ ඒ යෝගාවචරය මේකේ පුහුණුවක් ලබනවා. මුල් විනාඩි කිහිපයක් නිකන් හරියට කැලෙන් අල්ලගෙන ආපු යල්මීහරකෙක් වාගේ කීකරු කරගන්න වෙනවා. හරි ගැසගත්තට පස්සේ ටික වේලාවකේ ඒකේ පදන් වීමක්. හේම වෙන ගතියක් එනවා අරමුණේ. එහෙම වුණාට පස්සේ හේම කරබනේ ඉන්නකොට ආස්වාස ප්‍රසාර ඉතාමත්ම සියුම්ම. අර්ථයන් ඡණ්ඩපරසෝනේ ලාවට පිඹීම හැකිලීමත් ඒ ආඩේ ලාංඡනේ විතරක් තියෙනවා. දකින්නකොට දකින්නේ යෝගාවචරය මේ මගේ ආස්වාස මගේ ප්‍රසවාසය නෙමෙයි ආස්වාසය දකින්නේ ලාවට උණුසුමක් ශිශිලසක් කම්පනයක් චංචලයක්, ගැස්මක්, රිද්මයක් ආදී විදිහට විතරයි. ඒ වගේම පිම්බීම හැකිලිම ගත්තත් තද වීමක්, තර වීමක්, කම්පන චංචල ගති මිස ස්ත්‍රී පුරුෂ ගතියක්, වම දකුණ ගතිය මොකොත් නැහැ. අර පැවතිච්ච සම්මුති ස්වභාව අත්‍යන්ත පෞද්ගලික ලක්ෂණ වෙනුවට අරමුණු වල තියෙන මේ ධාතු ස්වභාවය කවුරු අත්දැක්කත් උණුසුම උණුසුමමයි. ඒක ඇති හොඳක් නරකක් වමක් දකුණක් නැහැ. ස්ත්‍රී පුරුෂ ගතියක් නැහැ. සීසිලස සීසිලසමයි. ඒක බාහිර පෙසීසිල් ධාතුවයි ඇතුලේ සීසිල් ධාතුව එකයි. කම්පන ගත්තොත් කම්පනමයි. මගේ කම්පනය ස්ත්‍රී කම්පන පුරුෂ කම්පන සුභ මං කම්පන එව්ව නැහැ. ආන්නේ විදිහට දැන් දකින්නේ අරමුණම නිකන් තම්බලාගත් එකක් වගේ. රැහැට පායන හඳ දවල්ට දැක්කා වගේ. නමුත් හඳ හඳමයි. ඉර පායපු නිසායි ඒ හඳ නිලීන වෙලා තිනමුත් ඒ ලකුණු පරන්න පටන් මෙන්න මේකෙදිත් උනන්දු අත නෑර. දිගට කටයුතු කරන්න ඕනේ නැත්නම් අර ගෝලාර්ක ප්‍රීති ඉල්ලන්න යන්නත් එපා. අරමුණ හයියෙන් ආස්වාද ප්‍රසවාස කරලා උගරොසු කරන්න යන්නත් එපා. මේ අරමුණ හේම වෙන හැටි, දියුණු වෙන හැටි, එතකොට විතක්ක ਵਿਚාර හැලෙන එක, ලියවිවට පස්සේ කුඩල්ල හැලෙන එක හැටි. එතෙන් ධානය ඉහළට යනකොට යනකොට රජේ පිහිටුවාට පස්සේ රජේ පිහිටීම උදා කරන මේ ඡණ්ඩපරුස ඇත්තෝ අයින් කරන්න නැතුව රජේ ගෙනියන්න බෑ. ඒක මේ කාලේ හොඳටම ප්‍රසිද්ධ කතාවක්. ඒ කට්ටිය ඊට පස්සේ මේ ටීවිලේ දා ඉස්සර රාජ්‍ය පිහිටවන්න ඉස්සලා කරන වැඩවලට අල්ලස් දෙනවා. රාජ්‍ය පිහිටුවට පස්සේ හොරි පොලිසියෙන් ගෙනියලා අල්ලලා නඩුවහන. නඩුවහලා ඉරේ දාන. අනිත් වගේ විතක්ක ਵਿਚාර හැලෙනකොට යෝගාවචරයට තමන්ගේ අතේ ඇටයක් අයින් කරනවා වගේ අර මෙනෙහි කිරීම හැලීම හැලෙන ගතිය එක්ක මේක අඳුනන්නේ නැහැ. අඳුනගත්තොත් ඒක සමාතයේ බාධාවක්, සතියේ බාධාවක් කියලා අඳුර ගන්නවා. කලාතුරකින්ම කෙනෙක් තමයි මේක මේ භාවනා ජීවනයක් කියලා දැනගන්නේ. ඒ කියන්නේ කනගාටු වෙන්න එපා. ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා. මේ වගේ සම්‍යක් දෘෂ්ටිය පිහිටිය යුතු ආකාර ප්‍රතිපදාව කියලා කියන්නේ කවදාකවත් කිසි කෙනෙකුට සොයම්බුව පහළ වෙන්නේ නැහැ. පරතෝ ഘോഷයෙන්මයි පහළ වෙන්නේ. කවුරු හරි කියලා දෙන්නවා. මෙන්න මේක කරගෙන කරගෙන යන්න මෙන්න මේක මෙතෙක් කල් කරලා බැලුවේ නෑ නේද? ආන්න ඒක කරලා බලන්න කියලා දහස්වර වරදින් දිඩ ඇරලා හරි මාර්ගයක් මේකේ තියෙන මාර්ගයේ හරියට කරනකම් කවදාකවත් විශ්වාසයක් එන්නේ නෑ කියලා ඒ පුද්ගලට ඒ ප්‍රීතියත් ප්‍රාසේලවන් නැතුව භාෂාදී දේවල් අල්ලන්න නැතුව අරමුණු රසය ගන්න ගියාම අරමුණු රසය වෙන තාලයකට ඉදිරිපත් වෙනවා ප්‍රඥප්ති රසයෙන් තොරව පරමාර්ථ රසයෙන් යුක්ත වෙනවා හැම අරමුණකම මේ තියෙන ඒවා එනවා චිත්තක්ෂණක ඉඳලා යනකොට ඒ ඝන සංඥාව ඒ තියෙන මේ ඝණයක් ඒකකයක් මමෙක් ස්ත්‍රියාවක් පුරුෂයෙක් කියන වෙනකොට රාශි රාශි වශයෙන් තේරෙන පටන් ගන්නවා. ආස්වාස ගත්තත් සියුම වැටුණත් මේ මුලමෙදාග දක් මුලමෙදාග හරහම හුදු කම්පනයක් තියෙනවා. හුදු සීතලකමක් තියෙනවා. චංචල ගතියක් තියෙනවා. පිරිමැදෙන ගතියක් තියෙනවා. ගොරෝසු ගතියක් තියෙනවා. ප්‍රවාහයක් බව ඝන සංඥාවක් බව තේරෙනවා. එතකොට මේ යෝගාවචරය නිසි මාර්ගයට වැටුනොත් පරමාර්ථය තේරුම් ගන්න පාඩට වැටුනොත් මේක පැවැත්මක්, සන්තතියක්, ප්‍රවාහයක් බවත් ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද ජීවිතයේ තියෙනවා ඥානෙකුත් තියෙනවා වේදනාවකුත් තියෙනවා නමුත් අපි කවදාකවත් එබිලා බලලා නැහැ අපි දැකලා තියෙන්නේ පිම්බීමේ පිටකොන්ද විතරයි, හැකිලීමේ පිටකොන්ද විතරයි. ආශ්වාසයේ පිටකොන්ද විතරයි, ප්‍රශ්වාසයේ පිටකොන්ද විතරයි. ඒකේ මුල තියෙන කොටස හෝ අග තියෙන කොටස අල්ලන්න සියුම් වෙලා නැහැ. මෙතනදී මේ යෝගාවචරය විතක්ක ਵਿਚාර නැති නිසා ඒ ඊට පාඩුවේ හොඳට අරමුණේ මුලමැදක බලන ගත්තොත් ආශ්වාසයේ කවදාකවත් එකවර ඉවර වෙන්නේ නැහැ. ගෙවම් කරලා ගිහිල්ලා පරිවර්තනයකටපත් වෙලා ප්‍රශ්වාසයට ඉඩ දෙනවා. අනිවාර්යයෙන්ම මේ දෙක මැද අඩු ගන්න එක චිත්තක්ෂණයක්වත් නිවන තියෙනවා. විරාමය තියෙනවා. නිරෝධය තියෙනවා. මෙතෙක්කල් කවදාකවත් ඒක දැකලා නැහැ. යෝගාචර ඉල්ලුවේම ගොරෝසු ආස්වාසි. ගොරෝසු ප්‍රසවාස නැති වෙනකොට හිත නරක කරගන්න. නමුත් විතක්ක ਵਿਚාර තියෙන තාක්කල් කවදාකවත් ආස්වාසයෙන් ප්‍රසවාසයට මාරු වෙන මාරුව නැත්නම් ඒක අතරමැද තියෙන හිදැස නැත්නම් ආස්වාසයේ නිරුද්ධ වීම වෙනසට වැඩිය දැක්කන්න හම්බ වෙන්නේ. මේ නිරුද්ධ වීම දැකීම අවමංගල්‍යය. සාමාන්‍ය සම්මුති ලෝකයේ හැටියට බලනකොට අවමංගල්‍යයක්. අභාග්‍යයක්, බයලවන සුළු දෙයක්, ඇඟ සහලවන දෙයක්, කම්පන වෙන ඉදාට යෝගාචරයක් ගැස්සিলা අවදි වෙනවා. ඒ මොකද අර අමූතු එකලසකට ගෙනියන්න හදා. ඒ එකලසට යනකොට යෝගාචර තියෙනවා මේ එකම දෙයක්වත්. තව කවදාකවත් එක දිගට පවතින්නේ අනිවාර්යයෙන්ම ඊගාව දෙයට ඉඩ දීලා මාරු වෙනවා. අන්නේ මාරු අවස්ථාව අපිට අන්ධකාරයක් වගේ අවිභූතයි. අපි දැක්කේ නැති නිසා තමයි පිටකොන්ද බල්ලා තමයි මෙතෙක් කල නඩු තීන්දුව දුන්නේ. මේක දැක්කා නම් ආස්වාද ප්‍රසආද දෙක අතර මැදත් නිවනක් තියෙනවා. පිම්බීම හැකිලිම දෙක අතර මැදත් නිවනක් තියෙනවා. වම දකුණු දෙක අතර නිවමෙදකුත් නිවනක් තියෙනවා. අපි සියුම් නැති නිසා අපිට මේක අල්ලන්න බැරි නිසා ක්‍රමයෙන් සියුම් වීම සඳහා යමක් කටයුතු නැත්නම් ගත්ත එල්ලෙම දීගෙන netසර දීලා ඒකම බලා ඉන්නකොට යෝගාවචරයාට තේරෙන්න පටන් ගන්න මේ සෑම අරමුණක්ම ගෙවි යන අවස්ථාව උඟ විචිත්‍ර ජවනිකා වැටක්. අපි බොහෝම ඉක්මනට තීන්දුනා නාටකම ඉවරයි කියලා. ඊට පස්සේ ඔය බලන්නෙත් නැහැ. ඊට පස්සේ අනික් ගානෙන් නාටකමට කට කට අරගෙන බලන්න ඉන්නවා. මොකක්ද එන්නේ කියලා. නමුත් මේ ගෙවි යන හැටි බලන එක, Nirodhe දකින්න එක ඉස්සල්ලාම යෝගාචරයට පේනකොට හරි බයක් උපදිනවා සහලවනවා. ඊට වඩා ගොරෝසුයි ප්‍රීතිය, ඊට වඩා ගොරෝසුයි ਵਿਚාරය, ඊට වඩා ගොරෝසුයි විතක්කය සමහරලාට අර ඊට වැඩි අර පුරුදු මේ මේ නුපුරුදු දීගට වැඩි පුරුදු කණවැන්දුම හොඳයි කියලා සමහරු ප්‍රීතිය පිටිපස්සේ එලවනවා. සමහරු විතක්කේ පිටිපස්සේ එලවනවා. සමහරු ਵਿਚාරේ පිටිපස්සේ එලවනවා. කිසි කෙනෙක් ලෑස්ති වෙන්නේ නැහැ ඊගාට තියෙන සුඛය බුද්ධ විඳින්න. සුඛේ බුද්ධ විඳින්න පුළුවන් වෙන්නේ සූර දක්ෂ අන්තිම ප්‍රතිපදා දන්න යෝගාවචරයට විතරයි. එතකොට මේ යෝගාවචරගේ හිත මේ මේ නාම රූප මේ උද්‍යප්පේ ඥානේ පසු කොටසට බලවත් අවස්ථාවටපත් වෙනවා බලවත් අවස්ථාවනකොට සෑම ඉන්ද්‍රියක්ම සද්ධා විරිය සති සමාධි ප්‍රඥා එකම රසයට එනවා සද්දයක් ආවුනත් වේදනාවක් ආවත් හිතක් හිතුවත් ආස්වාසයයි එකම රසයයි ප්‍රස්වාසයයි එකම රසය ඕනනම් ඒ වෙලාවට පිම්බීම හැකිලිමුටත් මාරු කරතයි කිසි වෙනසක් වෙන සෑම දෙයකම තියෙන හුදු කම්පනයක් විතරයි හුදු චලනයක් විතරයි. එතකොට රාශි සංඥා වෙන්නේ. ඝන සංඥාව නෙවෙයි. දැන් පිම්බීම තිබිලා හැකීමට මාරුණා කියන්නේ පිම්බීම කියන්නේ චලන රාශියක් දෙක අතර මැදත් චලන රාශියක් හැකීම කියන්නේ චලන රාශියක්. එතකොට රාශි සංඥා වෙනවා. රාශි සංඥා වෙනකොට දෙනවා මේ අතර මාරු වුණාට කිසිම මාරුවක් වෙලා නැහැ. ප්‍රවාහයක් දිගට පවතිනවායි කියලා. ඉතින් ඒක සමහරලාට රාශිය කියන්නේ සමූහය කියන අදහස සමානලට කිච්ච ගණේ වශයෙන් තියෙන කැඩලා යනවා හරියට කාටුන් චිත්‍රපටයක් ඒ වේගෙන් දුවනකොට නම් මිනිස්සු සත්තු වැඩ කරනවා පේනවා කාටුන් චිත්‍රයේ එක රූප රාමු රූප රාමු පෙන්වන්න පටන් ගත්තා හොඳට තේරෙනවා අපේ ලණුවක් කාලා තියෙන කියලා. ඒක තියෙන හුදු රේඛා ටිකක් විතරයි. ඒ රේඛාවල තියෙන මේ කෘත්‍යයේ වේගය අඩු කරලා පෙන්වුවාම අනේ මේ ප්‍රොජෙක්ටරකින් කරන්නේ නැති රේඛා ටිකක් සත්තු රූප බවටපත් වෙලා අපි අප්පුඩි ගගා විසිල් ගගා බලන් හිටියට තකතිරුකමක් විතරයි මේකේ තියෙන්නේ. අනිත් වගේ මේ හදිසි වේගව තේන් තරන මේ අම්මා මලා තාත්තා මලා ලක්ෂ ගාණක් හම්බුනා මේ ලාභ කීර්ති ප්‍රශංසා කියනවා පොඩ්ඩක් දියාරු කරලා බැලුවොත් කොච්චර පරිතත කරගන්න අඬන්න උඩ දාන්න දෙයක් ඇත්තේ නැහැ. මේ එක ගුලියට එක සැරේ බැල වහා තීන්දුව කරන්න ගියාම තමයි අපි අනවශ්‍ය විදියට මේ ආවේග පහල කරන්නේ. මේ වගේ ඝණය තුනී කරලා ඒ වගේ මේ වගේ තියෙන කෘත්‍ය ඒව කරන්න හදන්නේ අපිට එක පාට gediy පිටින් දෙන එක අපි පොඩ්ඩක් ඉවසලා ඕම තවසරයක් බලමු. තවසරයක් අහමු කියලා මේ හොදගෙන යන්න පටන් ගත්තාම කිසිම දෙයකට උත්සන්න වෙන්න දෙයක් නැහැ. උත්සන්න වෙනවයි කියන්නේම කෙලෙසයක්. මේ වෙනකොට උපේක්ෂා වෙන්න පටන් ගන්නවා. හැම චිත්තක්ෂණ දෙකක් මැදම උපේක්ෂාව ටික ටික ටික ටික දාන්න පටන් ගන්නවා දැමිලක් තියෙන්නේ ඇත්තනවා අපිට දාන්න දෙයක් නැහැ. එතකොට මේ යෝගාවචරයට මේ කිච්ච ගණේ කෘත්‍ය කරලා පෙන්වන්න හදන අපිට මේ රාග දනවන අරමුණක්. මේක ද්වේෂ දනවන අරමුණක් කිව්වට ඔක දිය කරලා බලන්න. මෙතෙන් යනකොට අතර කරලා බලන දෙයක් නැහැ කෙරෙනවා. ඒතර පේනවා මේක මේ ඒ අරමුණෙන් අපිට යමක් දෙනවට වැඩිය අපි අරමුණට මොනවදෝ ටිකක් ආරෝපණය කරලයි අරමුණ රාග අධික කරගන්නේ. අරමුණ අපිට යමක් දෙනවට වැඩිය අරමුණට මොනවද ආරෝපණය කරලායි අපි ද්වේෂ සාගත කරන්නේ. ඊට පස්සේ ඇත්තටම අපි දකින්නේ අපි විසින් ආරෝපණය කරන ලද රාගයේ ද්වේෂයේ මිස අරමුණෙන් පෙන්වන එක නෙමෙයි. ඇත්තටම අරමුණේ එහෙම මේ අදහසක් නැහැ. <clears throat> අපිට ගහක් ගලක් දැක්කහම එන අදහස් සේරම අපි ගහට ගලට ආරෝපණය කරන දේවල් මිස ගහට ගලට අපිට කියන්න පණිවිඩයක් නැහැ. ඒවා හුදු ධාතු පපණයි. ඒ ධාතු වගේම තමයි මේ ස්ත්‍රී පුරුෂ දේවලුත් ඒ ස්ත්‍රියාගේ අඟපසක දකින්නකොට ඒකට අපි ආරෝපණය කරන ලද දේවල් වලින් තමයි අපිට කාම රාගේ පහළ වෙන්නේ. මිනිකුණක් දැකලා පස්සේ ඒ සරවෝජාව සර්ප මේවා පණුව දකින්නකොට ඒකට අපි ආරෝපණය කරන දේ මතයි නදකින්න පතන් කියලා හිතෙන්නේ. ඒ මිනිකුණට ඕන කමක් නැහැ අපිට අසුබයක් පහළ කරන්න. මෙන්න මේ වගේ මේ එක එක දේවල් අපිට කෘත්‍ය කරන අපේ තියෙන දුර්වලකම මත මිස ඒ දේවල් අපිට පණිවිඩයක් යන්න එනව නෙවෙයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් තෙත පාන් කැලක් වාතාවරණයේ තිබ්බොත් වාතයේ තියෙන ඔක්කොම විස බීජ ඇවිල්ලා තෙත පාන් කැල කුණු කරනවා. පුස්කන. ඔක වේලලා තිබ්බොත් ඕන කාලයක් තිබ්බයි. ඒ කියන්නේ වාතයේ පිරිසුදු අසුබ විස බීජ නැහැ කියන එක නෙවෙයි. විස බීජ දරන්නේ. උපස්තරයක් දෙන්නේ නැහැ. ඒක අපේ හිත කෙලෙස් සහිත නම් තෙතමනේ න කාට වුණත් අපිට මායා කරන්න පුළුවන්. කාට වුණත් අපිව නටවන්න පුළුවන්, නලවන්න පුළුවන්. අපේ හිත ආතාප වීරියෙන් තවා ගත්තොත් වේලව හැරගත්තොත් උඩ කවුරු ඇවිල්ලා උලිහිලි පෑවත් කවුරු ඇවිල්ලා කෝලම් කිව්වත් කේලම් කිව්වත් ගණන් ගන්න දෙන්නේ අපි තව සැරයක් අහලා බලමු. ඒ දෙයම තව සැරයක් කොහොම කරලා බලමු කියලා වේදනාවක් ඇවිල්ලා නැගිටම නැත්තම් බැරෙයි නැත්තම් අංශභාගේ හැදෙයි කොර වෙයි නානා ප්‍රවිදියට අපිට බය වෙන්නේ කම්මන්නේ නැහැ ඒක තාටියක් ඉඳලා බලමු කියලා ඉන්න පුළුවන්. ඒ වගේම දැන් මේ සෝවන් වෙයි දැන් අහසට යයි දැන් තිබ්බ චක්ක පහළ වෙයි කියවට ප්‍රශ්නයක් නැහැ බාහිර නැති මගේ නොක තිබිච්චාවයි කරබනේ ඉන්න පුළුවන්. ආහනේ විදිහට හැම තැනකද මේ බලව උද්‍යප්පේ ඥානෙට එනකොට යෝගාචරය අධික වේගවත් වැඩපිළිවෙලක හිටියට මෙනෙහි නොකර භාවනා ඉබේ ගියාට පුදුමාකාර විදිහට මේ උපේක්ෂාවේ තියෙන දරණ ගතිය හැම චිත්තක්ෂණයක දෙපැත්තෙන් ස්පොන්ජ් කැල දෙකක් තිබ්බා වගේ උපේක්ෂාව තියෙන ගතිය දකින්නකොට ඇත්තටම කාටවත් කියන්න දෙයක් නැහැ. කියන්න ඉස්සලා ආයෙසට බලන්න වෙනවා. ඒ කියමනෙන් කරන්නේ අපි නිකන් මේ ඒ දෙයට වගකීම් බාර ගන්න එක විතරයි. තව සැරයක් බලනකොට ඕකට තමයි විපස්සනා කරනවා කියන්නේ ඕනෝකට. කවදාකවත් නැති විතර අමුතු තාලෙන් මේක දිහා බලනවා. නැවත නැවත බලනවා. අපි ඒ ගැන කියන්න පටන් ගත්තොත් කරන්න පටන් අරගත්තොත් ඒකේ තියෙන මතෙන් කෙලස් පහල කරගන්නවා, චේතනා පහල කරගන්නවා. අර කියාපු දේ කරපු දේ සාතික වෙන්න අපිට විශාල වගකීමක් එනවා. මේ පෙරලෙන ලෝකෙ මොකටද අපි ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ? ඔය පෙරලෙන එකට පෙරලෙන්න ඇරලා එහෙම බලහින්න පුළුවන්කමක් එන්නේ මේ ද්විතීයි අධ්‍යානලා තෘතීයි අධ්‍යානට විපස්සනා වශයෙන් මාරුවීම කියන්නයි මම මේ මෙච්චර වෙලා ප්‍රමාණයක් ගත්තේ. මෙන්න මේ දේ දන්නවනම් ඒ යෝගාවචරයා මෙව වෙනකොට ඒක නිකම් නිකම් අතහැරලා ඉන්නවා කියන එක නෙවෙයි. ඒ යම් කිසි විදියක හැසිරවීමක් කරන්න වෙනවා. නමුත් හැසිරවීම එන්නේ අඩු වෙනවා. කෙරෙන දේ දිහා දස්සනා පහතබ්බා කිය විදිහට බලා සිටීමෙන්ම ඇඟිලි නොගැසීමෙන්ම තීන්දු නොකිරීමෙන්ම මේවා කියාපාන්ට නොයාමෙන්ම අනුග්‍රහ කරා වෙනවා. මේකට කියන්නේ විපස්සනා අනුග්‍රහිතය කියලා. අර සප්පාය කරනු සපෙලා දීලා පරියන්කේ හදලා දීලා හොඳට අරමුණට කිට්ටු කරන්න යන එකට කියනවා සමත අනුග්‍රහිතය කියලා භාවනා මධ්‍යස්ථානයක වග වෙන්න ඕන. විපස්සනා අනුග්‍රහිතය කියලා කියන්නේ ඊට වෙනස් දෙයක්. ඒකෙදි මොකද්ද කරන්නේ? තමා විසින් වවන ලද භෝගයේ ගොවියා විසින්ම හොඳ කප්පාදු පියක් අරන් ගිහලා අනවශ්‍ය අතු කපලා දාලා කප්පාදු කිරීලක් තමයි විපස්සනා අනුගහිතය කියන්නේ. සමත අනුගහිතය කියන්නේ පලිබෝධ නාශනය කරලා පොහොර දාලා භෝගේ වඩන එක. ඔය කොළ වෙන්න ගත්තොත් යගේ මකුළු දල බැනිට පටන් ගත්තොත් දිරච්ඡතු තිබ්බොත් කරන දෙයක් නෑ තමම ඕපු භෝගේ තමයි කපන්නේ. ඒ නිසා විපස්සනාවේදී යෝගාවචරයා පුළුවන් තරම් මේ දේ නැවත සැරයක් බලලයි කතා කරන්න වටින්නේ. මේ දේ නැවත සැරයක් බලලයි මම ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා ඉවසීමෙන් කටයුතු කරන්න යනකොට මේ හැම දෙයක්ම Nirodhaය මෙතෙක් නොදකින් නොපතන් කියව එක නැති කිසිම සංසිද්ධියක් ලෝකේ නැහැ. ඕනම සිද්ධියක උපාදටි භංග කියලා කියන්නේ භංග කිව්වම අපි භයානක වචනයක්. එතෙන් තමයි Nirodhe තියෙන්නේ. ඒක නොදකින්න තාකල් Nirodhe දකින්නේ. Nirodhe දැකලා දාඩිය දාන්න නැතුව සහලවන්න නැතුව බලාගෙන ඉන්න බැරි කෙනෙකුට ඊගාට තියෙන ඥාන පහළ වෙන්නේත් නැහැ. ඒ නිසා මෙතනදී හරි ලොකු අභියෝගයක් පහළ වෙනවා. කෙලිය අතරමං වෙච්ච මිනිහෙක් වගේ, කාන්තාරය අමතරමං වෙච්ච මිනිහෙක් වගේ, තනි මූදේ පුංචි බෝට්ටුවක අතරමං වෙච්ච මිනිහෙක් වගේ තේරෙන්න පටන් අර ගන්නවා මේ මේකට බයේ තමයි මෙච්චර කල් දිව්වේ. ඇත්තටම මේ භංගයට බය වෙනවයි කියලා කියන්නේ නිවනට බය වෙනවා කියන එකයි නිරෝධයට බය වෙනවා කියන එකයි තමයි විමුක්තිකාමී සෑම කෙනෙක්ම කේන්දරේ බලව ගන්න ඕනේ මේ විමුක්තිය එනකොට මොකද මෙච්චර බය කියලා තියෙන අරමුණක් ගෙවි යාම දකිනකොට බය නම් ඉතින් කොහොමද මේ කෙලස් ගෙවි යාම සිද්ධ වෙන්නේ ආන ඒකට අර නාම රූප පරිච්ඡේද පච්ච පරිග්ගා සම්මසන ආදී ඥාන වලින් ගෙනලා විපස්සනා පළවෙනි අවස්ථාවේ හොඳට කැඳහැලිය හැඳි ගියා වගේ හැඳි ගාලා මේ Nirodheට ලැහැත්ති කිරීමක් තමයි බලෝදයබ්බේ සිද්ධ වෙන්නේ. අන්න ඊට පස්සේ මේ පස්සේ තමයි මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට යන්නේ. එතකොට මේ යෝගාවචරයට මේ අනිත්‍ය කියන එක <clears throat> ඇඟින් අල්ල පෙන්වන්න දෙන්නේ. හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙමු අනිත් දවසේ ඒ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට කොහොතරම් දුරට මේ කතිරවත්කත්ව කරුණු ආධාරෝපකාර වෙනවද? ඒ වගේම ගැළපී යනවද කියලා. ඉතින් මේ අද කතා කරපු දේවල් අත් නොදැක්ක කෙනෙක් එක්කෙනෙක්වත් ඇති කියලා හිතන්නේ මම මෙතන. නැත්නම් ඒක හරි පැත්තට දාලා ඒක මෙන්න මේකයි කියන එක තේරුම් ගන්න බැරි කම නිසා හැම දියුණුවක්ම නොදියුණුවක් විදිහට කල්පනා කරන්න ඉඩ තියෙනවා. හැම නොදියුණුවක්ම නැත්නම් සමතේ තියෙන සැපේ පමණක්ම දියුණුවක් කියලා කල්පනා කරලා එතන හිර වෙන්න ඉඩ තියෙනවා. ඒක බේරගන්න බුදුහාමුදුර ඉදිරිපත් වෙන්නේ නැහැ. වෙන කෙනෙක් නැහැ. එහෙම තියෙනවා බුදුරජාණන් සඳහන් කරනවා බුදුරජාණන් සඳහන් කරනවා මේ අවස්ථාවේදී මේ කරුණ සීපත් වෙලා තමන්ටම තමන් ගලවාගෙන ඉදිරියට යන්න තම පිළිබඳව වර්තමාන මොහොත පිළිබඳවම මූල කර්මස්ථානය පිළිබඳ අතිරේක විශ්වාසයක් අවශ්‍යයි. ඒ විශ්වාසයත් අත්තරදි තුලින්මයි සිද්ධ වෙන නිසා කාටවත් මේක දඬුවම් කළ යුතු වැරද්දක් නෙමෙයි කවුරු හරි ගියොත් ගියා. ගොඩ ආවොත් ආවා. ඉතින් මේ ධර්ම කොටසත් පිළිහිට කරන තම තමන්ගේ අත්දැකීම් පෙළගස්වාගෙන මේ උත්සාහ කරන ගොඩේීමෙන් ගොඩේින්ට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා